ජෙෆ්රිට තමන්ගේ දහම් ගැටළු ඉදිරිපත් කරන්න පුළුවන් අර ස්වාමීන් වහන්සේට. සමායන් ස්වාමීන් වහන්සේ මගේ විශා කමිට කතා කරන්නේ. ඔව්. බොහොම තින් ලස්සන දේශනාව. මෙහෙම දැන් ඔය ඔබවහන්සේ කියන දැන් උපේක්ෂා තත්වය ඒක කොහොමද අසඤ්ඤ භාවනාවලින් වෙනස් වෙන්නේ කියන එක තමයි මගේ ප්‍රශ්නේ තමයි. හ්ම් හ්ම්. ඕක හොඳ ප්‍රශ්නයක්. මොකද හුඟක් දෙනෙක්ගේ හිතේ තියෙන ප්‍රශ්නයක් ඕක. දැන් අපි මිහිල්ලා මේ වැටෙන්නේ අසඤ්ඤ තත්වයකටද කියලා. දැන් අසඤ්ඤ තත්ත්වය ඇති කර ගැනීම ගැන දහමේ කෙටියෙන් සඳහනක් එනවා. ඒක විශේෂයෙන්ම ඔය මේ Hindu යෝගීන් ඒ කාලේ තින් Hindu කියන්නත් බෑ මේ ඒ බ්‍රාහ්මණ ආගමේ කට්ටිය විශේෂයෙන්ම මේ සංඥාව රෝගයක් කියලා සලකලා සංඥාව කරදරයක් කියලා සලකලා සංඥාව සංඥාවෙන් තොර තත්වයක් හිතේ පවත්වන්න වෑයම් කරනවා. ඒක හැබැයි ධ්‍යාන මූලික කරගෙන. ධ්‍යානයක් අනුසාරයෙන් හතරවෙනි ධ්‍යානය අනුසාරයෙන් අර හිතේ පහළ වෙන විවිධ සංඥා වළක්වමින් ඒවා අතහරිමින් වාසය කළා. ඒ හරහා තමයි මේගොල්ලෝ සංඥා හිතේ පහළ වීම වළක්වන්නේ. එතකොට එතන අසඤ්ඤී තත්වයක් කියලා පෙන්නනවා. ඒතර එයාට මොකක්වත් දැනෙන්නේ නැහැ. නිකන් දර කඩක් වගේ කියලා ඉතින් පෙන්නනවා. එතකොට මේ අපි කතා කරන මේ මේ දහමක් මුල් කරගත්ත බුදුරජාන් වහන්සේ පෙන්වන මාර්ගය තුල එහෙම එකක් ඇත්තේම නැහැ. එක පැත්තකින් අපි නුවණක් මුල් කරගෙනයි කටයුතු කරන්නේ. මේවා තියෙන අනිත්‍ය ස්වභාවයක්, දුක් ස්වභාවයක්, අනාත්ම ස්වභාවයක් මෙතෙන්දී අපි පවත්වනවා. ඒ වගේමයි මේ හිතේ ඇති වෙන උපේක්ෂා සහගත තත්වයක් සංඤීවමයි ලැබෙන්නේ. මේක මේ අසංඤී තත්වයක් නෙමෙයි. ඉතින් ඕක ගැන ප්‍රශ්නයක් නගන අවස්ථා තියෙනවා. දැන් දහම තුලම හම්බ වෙනවා මේක සංඤීවමද ලැබුණේ නැත්නම් අසංඤීවද කියලා මේ தত্ত্বය විස්තර කරාම ඒ කාලෙත් භික්ෂුන් වහන්සේලා ප්‍රශ්න කළා තියෙනවා. මේක මේ සංඥාවක් සහිත தත්වයක්ද නැත්නම් අසංඤී தත්වයක්ද කියලා ඒ කාලෙත් භික්ෂුන් වහන්සේලා ප්‍රශ්න කරාම මේක සංඥාවක් සහිත தත්වයක් කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා තවත් ස්වාමීන් වහන්සේලා දේශනා කරනවා. ඉතින් මොන වගේ සංඥාවක්ද තියෙන්නේ මෙතෙන්දී? ඉතින් ඒක සංඥාවේ ස්වභාවය විස්තර කරලා තියෙන්නේ ටිකක් අර නෂ්ටාර්ථයකින්. ඒ කියන්නේ මෙතන මෙන්න මේ දේවල් මෙබඳු සංඥා නැහැ කියන පැත්තකින් තමයි විස්තර කරන්නේ. ඉතින් ඒ ගැන විස්තරයක් මේ පිටුඳට මතක ඇති අපි අර කලහ විවාදයේ සූත්‍රයේදී මතක් කළා න සංඤ සංඤී න විසඤ්ඤ සංඤී නොපි අසඤ්ඤී න විභූත සංඤී එවං සමේතස්ස විභෝති රූපං සංඥා නිදානාහි පపంచ සංඛා සංඤ සංඤී. එතකොට ඒ අපි මේ කතා කරන මට්ටමේදී මේ ලෝකය හා සම්බන්ධ, අමුදරුවන් සම්බන්ධ මේ අපිටම විවිධ වර්ණ සම්බන්ධ මේක සුදු පාටයි මේක රතු පාටයි මේක කොළ පාටයි මේ අපි දන්න සම්මුති සංඥා මොකක්වත් දැන් ඔළුවේ නැහැ. තාදත් අපි කතා කරේ ගෙවල් දොරවල් හා සම්බන්ධ සංඥා අපේ ඔළුවේ තියෙනවා. එමත් නැත්නම් අමුදරුවන් හා සම්බන්ධ ගෙවල් දෝරවල් මේස පුටු සම්බන්ධ මේ පටවි ධාතු ආපෝ ධාතු සම්බන්ධ විවිධ චිත්ත රූපම වෙනවා. මේ ඔක්කොම එල මේ අපි කියමු භෞතික දේවල් වලින් අපි උකහාගත්ත දේවල් චිත්ත රූප. ඒ එකක්වත් මේ හිතේ නෑ දැන්. න සංඤ සංඤී. න විසඤ්ඤ සංඤී. දැන් එතකොට කෙනෙක්ට වෙන්න පුළුවන් එයාට නිකන් සංඥා විකෘතියක් වෙන්නත් පුළුවන්. එයාට නිකන් උතර දකුණ මාරු වෙලා. නිකන් පිස්සු හැදිලා කියලා කියන්නේ. එයා අනිත් අය රතුයි කියන එකට එයා කියන සුදුයි කියලා. අනිත් අය අපි තුමු මේකේ සුවඳයි කියනට එයා කියනවා ගඳයි කියලා. එතකොට තියෙන එක්තරාන්දම සංඥා විකෘතියක්. විකෘති වෙච්ච සංඥා මට්ටමක්. එහෙම ඒකුත් නෙමෙයි. එහෙම එකක් වෙලත් නැහැ. මෙයා හොඳ ප්‍රකෘති තත්ත්වයක ඉන්නවා මේ මට්ටමේදී. නැ විසඤ්ඤ සංඤ්ඤ. නෝපි අසඤ්ඤී. දැන් කෙලින්ම එතකොට නිෂේධ කරලා දාලා තිනවා මේක අසඤ්ඤ තත්වයක් නොවේ. නෝපි අසඤ්ඤී. න විභූත සංඤී. එතකොට මේ தത്വයේදී සංඥාව සම්පූර්ණයෙන්ම විනාශ කළා දාලා කිසිසේත්ම නැවතත් මේ සාමාන්‍ය සම්මුති සංඥාවට එන්න බැරි වෙන්නම නවත්තලා එහෙම ඉකුත් නැහැ. එයාට ඕන වෙලාවක ආපහු අතෙන්ට යන්නත් පුළුවන්. න විභූත සංඤී. එවං සමේතස්ස විභූති රූපං සංඥා නිදානාහි පపంచ සංකා. ඒ නිසා ඒ ප්‍රඥාවත් දියුණු දියුණු කරලා ඒවා යථා ස්වභාවයෙන් දැකලා හිත ඒවැන් නිදහස් වෙච්ච අවස්ථාව සංඤීවම තමයි යා භුක්ති විඳින්නේ. සංඤී මට්ටමක්මයි එතන තියෙන්නේ. ඒ නිසා ඒක අපිට අසංඤී කියලා කියන්න බෑ. සංඤීවමයි මේක ලබන්නේ කියලා සූත්‍ර දේශනාවල විශේෂයෙන්ම පැහැදිලි කරනවා. මම තාත් බලන්නම් මේ හිමීට තව සූත්‍රයක් සාධක සූත්‍රයක් වශයෙන් පෙන්වන්න. ඉතින් ওই කාරණාවලින් අපි තේරුම් ගන්න තියෙන අපි මේ එන උපේක්ෂා සහගත తত্ত্বය මේ ධහමේ පෙන්වන උපේක්ෂා සහගත தත්ත්වය අසඤ්ඤ தත්ත්වයක් නෙමෙයි. විශාක මහත්මියට පැරය හරි. ඒක බොහොම හොඳයි ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ සෑහෙන මාස විස්තරයක් කළා. එතකොට මට තව එක ප්‍රශ්නයක් තියෙනවා අහන්න පුළුවන්ද? ආ ඔව් කියන්න. ආ දැන් එතකොට දැන් ඔතන නිර්වාණය අවබෝධ වෙන ඒ කියන්නේ දැන් මාර්ග සත්‍ය හරි මාර්ග සත්‍ය මාර්ග අවස්ථාවක්නේ ඵල ඉතින් ඊට පස්සේනේ ඒ දෙකේම උනත් ස්වාමීන් වහන්සේ මේ ඒ කියන්නේ ධාන කියන්නේ උපේක්ෂා විතරක්ම නොවේ වෙන්න පුළුවන් කියන වගේ තමයි පේන්නේ මොකද අර ඕනම ධානයකින් යන්න පුළුවන්නේ හ්ම් නෑ ධාන ඔව් නෑ ධානයෙන් යන්න පුළුවන් නමුත් ධානය නෙමෙයි ධානයේ ඇතුළේ ඉඳන මේ කරන්න බෑනේ. දැන් හිතන්න අපි සමත පුබ්බංගම විපස්සනාවක් වඩනවා නම් එතකොට යාට මුලින් ධානයකටපත් උනා. පස්සේ හැබැයි ධානයෙන් ඉවත් වෙලා ධානයට අදාළවම පහළ වෙච්ච විතක්ක ਵਿਚාර පිත්සුක තවත් මොනවා හරි වේදනා සංඥා තියෙනවා නම් ඒවම විපස්සනාවට නගලා අර කෙනොත් හිත නිදහස් වෙලා හිත නිරෝධයකට ගන්න ඕනේ. එතකොට ධානය ධානයක ඉන්නවා කියලා කියන්න බෑ එතකොට. හැබැයි ධානයකුත් වඩනවා නම් තමයි හැබැයි අරමුණක් නැති ධානයක් කියන්න වෙන්නේ. එහෙමයි ස්වාමීන් වහන්සේ. ධාන අංග තියෙනවා ඒ උනාට ධානයක් ධානයක් වෙන්නේ නැහැ. ධානය ඉඳගෙන බෑනේ නේද? කරන්න බෑනේ. ඔව්. අරමුණුත් හැබැයි ධාන අංග තියෙනවා. ධාන අංග තියෙනවා. තියෙනවා. ඔව් ඒක ඒක තමයි ඔය ඔය ප්‍රශ්නෙට ඔව් ඔය ප්‍රශ්නෙට හොඳම උත්තරයක් මේ අ තියෙනවා මම උත්සාහ කරන්නේ සූත්‍රය හොයාගන්න ඔය ප්‍රශ්නෙට ඔය වචන වලින්ම තියෙනවා. ඒ කියන්නේ මේක පටවි සංඤීය පටවි සංඤීයක් පටවි සංඥාවක් ඇත්තෙත් නැහැ, ආපෝ සංඥාවක් ඇත්තෙත් නැහැ. කිසිම කියන්නේ භූත සංඥාවක් ඇත්තෙම නැහැ. හැබැයි මේකේ මේ පටම මේ ධ්‍යාන සංඥාවක් ඇත්තෙත් නැහැ ආකාසානංචාතන සංඥාවක් ඇත්තෙත් නැහැ. ඔය විතර ඔක්කොම කියන ගිහිල්ලා හැබැයි සංඥාවකුත් තියෙනවා. කියලා දේශනා කරපු සූත්‍රයක් තියෙනවා මම මේකයි හොයන්නේ මේ තාම මට හම්බුන්නේ නැහැ ඒක. ඔව් මට මතකයි. අර මේ අද මට හම්බුණා මං හිතන්නේ ඒක වෙන්න ඕනේ. හරි මේක දැන් එන්නේ මොකද්ද මේ අංගුත්තර නිකාය දසක නිපාත චුට්ටක් ඉන්නවා. හොයාගන්න දසක නිපාත පටම 50කනේ. හරි මම පෙන්නන්නම් මේක පොඩ්ඩක් ෂෙයා කළා මේ ඇවිල්ලා සමාධි සූත්‍රය මේක එන්නේ අංගුතර නිකායේ දසක නිපාතේ ආනිසංස වග්ගී සමාධි සූත්‍රය. ඉතින් ඒ වෙලාවේදී අහනවා මේ අතකෝ ආයස්මා ආනන්දෝ යේන භගවා තේන උපසංගම ආනන්ද සාන්නාසේ බුදුරජාන් වහන්සේ ගාවට ගිහිල්ලා අහන ප්‍රශ්නයක්. සියානුකෝ බන්තේ බික්කුණෝ තථාරූපෝ සමාධි ප්‍රතිලාභෝ. ඒතර මෙන්න මෙහෙම සාමීනි සමාධි ප්‍රතිලාභයක් තියෙන්න පුළුවන්ද? යථා නේව පටවියං පටවි සංඤ්ඤයස්ස. ඒතර පඨවි ධාතුව මුල් කරගෙන පඨවි සංඥාවක් නැහැ. ආපෝ ධාතුව මුල් කරගත්ත ආපෝ සංඥාවක් නැහැ. තේජෝ ධාතුව මුල් කරගත්ත තේජෝ සංඥාවක් නැහැ. වායෝ ධාතුව මුල් කරගත්ත වායෝ සංඥාවක් නැහැ. න ආස් න ආකාන න ආකාසානංචායතනේ ආකාසානංචායතන සංඤ්ඤයස්ස. ඒ වගේමයි ආකාසානංචායතනයේහි ආකාසානංචායතන සංඥාවක් ඇත්තෙත් නැහැ. ඒ ඔය දෙකෙන් කියන්නේ කියන්නේ යනවා. විඥානංචායතන සංඥාවක් නැහැ. අකින්චඤ්ඤායතන සංඥාවක් නැහැ. නේව සංඥා නාසඤ්ඤායතන සංඥාවක් ඇත්තෙත් නැහැ. න ඉද ලෝකේ ඉද ලෝක සංඤී අස්ස මේ වර්තමාන මේ ලෝකේ හා සම්බන්ධ මේ ඕලානික ලෝකේ සහ සම්බන්ධ කිසිම ලෝක සංඥාවක් ඇත්තෙත් නැහැ. පරලෝකයක් ගැන සංඥාවක් ඇත්තෙත් නැහැ. හැබැයි සංඤීච පන අස්සාති. ඔන්න ඔක තමයි තව වටිනා කාරණා. සංඤීච පන අස්සාති. යලි සංඥා ඇත්තේත් වන්නේද? ඉතින් එතකොට බුදුරජාන් වහන්සේ ওই විදිහටම කියනවා. එහෙම තියෙනවා කියන එක තමයි කියන්නේ. ආනන්දිනී යම්සේ පඨවි කසිනේහි පතමි සංඥා නොවේද? එබඳු සමාධි ප්‍රතිලාභයක් වන්නේ. ආපෝ කර්සනේහි ආපෝ ඇති සංඥා නොවේද? තේජෝ කසිනේහි තේජෝ සංඥා ඇති නොවේද? මේ කසින කියලා වචනේ ඉතින් මේ පරිවර්තකයෝ දාලා තියෙනවා. ඒක නමුත් පුළුල් පැත්තකින් අපිට ගන්න තියෙන කිසිම ආපෝ සංඥාවක් කිසිම පටවි සංඥාවක් තේජෝ වායෝ මේ එකක්වත් නැහැ. මේ ඔක්කොම විස්තර කළා බුදුරජාණන් වහන්සේ කියනවා මේ ලෝකය මේලෝ යන සංඥාත් නොවේද පරලෝ පරලෝ සංඥාත් නොවේද මහනට එමදු සමාධිපතිලාභයක් වන්නේය යලි සංඥා ඇතියෙත් වන්නේය. එතකොට මේ සංඥා සහිතවමයි ඒ தත්ත්වය ඇතිලා තියෙන්නේ. ඒක ඒකාර දහමින්ම තමයි මෙතන විස්තර කරන්න වෙන්නේ. මොකද්ද මේ තියෙන සංඥාව? ඕකත් පස්සේ වෙනත් සූත්‍රයකදී ඔය සාරිපුත්‍ර සාමණේර කියනවා. ඒ සංඥාව තමයි මොකද්ද භව නිරෝධෝ නිබ්බානන්ති කියන සංඥාව. කිසිම භව තත්වයක් සකස් නොකර සිටින්නවා කියන සංඥාවකින් තමයි ඉන්නේ කියලා පෙන්වනවා. ඒ කියන්නේ භව තණ්හාව දැන් ක්‍රියාත්මක වෙන්නේ හිත ඇතුලේ. අපේ හිතේ නිරන්තර යම් යම් සකස් කිරීම සිද්ධ වෙනවා. ඊළඟ මට්ටමක් ගැන උපාදානයක් තියෙනවා. ඊළඟ මොහොතක් ගැන ප්‍රාර්ථනාවක් තියෙනවා. මේ මේ මොහොත තුළ තෘප්තිමත්ව 100%ක් තණ්හාවකින් ආසාවකින් තොරව වාසය කිරීමක් නැහැ. නමුත් මේ කතා කරන අවස්ථාවේදී ඒ තණ්හා උපාදාන භව තණ්හා විශේෂයෙන්ම ඒවා සම්පූර්ණයෙන්ම ඉවත් වෙලා හිත තියෙන්න ඕනේ සිර 100ක් තෘප්තිමත්ව වර්තමානයේ තුල කිසිම ඒ ලෝකේ තියෙන සංඥා වලින් නිදහස් වෙලා සංජීවම තියෙන්න ඕනේ. එහෙමයි සානස් ඔපින් අතර ආර්ය ශ්‍රාන්ක මාර්ගයේ තියෙන්නේ සිතේ නේද? ඔව් එහෙම කියද හැකි. ඔව්. එතකොට ඒ ලැබෙන සංඥාව වෙන හොඳමයි. හොඳයි. හොඳයි. හොඳයි. හරි. ඊළඟ දහම් ගැටලුව යෝෂිත ඉදිරිපත් කරන්න පුළුවන්. පෙරවන් සන්නයි කරු ස්වාමීන් වහන්සේ. ඔව් කියන්න ඇහෙනවා. හොඳයි. ස්වාමීන් වහන්සේ මට මේ සංඥා විපරිණාමය ගැන ප්‍රශ්නයක් තියෙනවා ස්වාමීන් වහන්සේ. දැන් දැන් මේ පටවිලි සංඥා, අපෝ සංඥා අපි වටහා ගන්නේ අපේ ආයතන හරහානේ ස්වාමීන් වහන්සේ. ඔව්. දැන් දැන් පටවිලි සංඥාව ගත්තොත් ඒකට ඒක ඒ රූප ධර්මයට අනුකූලව අපේ නාම ධර්ම ඇති වෙලා ඒකෙන්නේ අපි ඒ පටිවි සංඥාව පටිවි සංඥාව විදිහට අඳුනගන්නේ ස්වාමීන් වහන්සේ. දැන් එතකොට මේ එකම රූප ධර්මයටම අපේ නාම අපේ නාම ධර්ම වෙනස් වුණොත් ඒ ඒ රූපය එකමයි. හැබැයි ඒක වෙන සංඥාවකින් ඒ කියන්නේ සංඥා විපරිණාමයක් වෙන්න පුළුවන් ස්වාමීන් වහන්සේ නාම ධර්ම වෙනස් වීම නිසා. ඔව් වෙන්න පුළුවන්. ඒ කියන්නේ සංඥා විපරිණාමයක් කියනකටත් වඩා ඒ කියන්නේ සංඥා විපල්ලාසයක් වෙන්න පුළුවන්. ඒ කියන්නේ අපි ඇත්ත නෙමෙයි එතකොට තේරුම් ගන්න නිකන් වැරදි විදිහට විකෘති විදිහට තමයි තේරුම් ගන්න. මොකද දැන් නාම ධර්ම වලින් අඳුරගන්නේ. නාම ධර්ම වලින් අඳුරගනින්දී අපි වැරදි විදිහට තේරුම් ගැනීමක් හඳුනා ගැනීමක් වෙන්න බැරි නැහැ ඉතින්. එහෙමයි ස්වාමීන් වහන්සේ මම වැඩිපුරම අදහස් කරේ ස්වාමීන් වහන්සේ මම මේ භාවනා කරන්න මුලින්ම පටන් ගත්ත කාලේ දැන් ආනාපානසති භාවනාව මම එච්චර ගැඹුරට කරන්නේ නැහැ ස්වාමීන් වහන්සේ භාවනාව ඒ වුණාට මුලින් පටන් ගන්නකොට ඒ දවස්වල බොහොම සැහැල්ලුවට හුස්ම දැනුණා. හරි. ඊපස්සේ ටික වෙලාවක් ඒකේ අර හිත සමාධිගත වෙලා ටික වෙලාවක් ඉන්නකොට මට හුස්ම දැනෙන්නේ හරියට රබර් පටියක් වගේ හරි තදට ගලක් වගේ හරි හරි බලයි හුස්ම ඊට පස්සේ ඉතින් මම භාවනාවේ මිදුණාම අපහව එතකොට දැන් භාවනාවක් කරන්න හැ බොහොම සහතුය ඉතින් මට හිතුණා මේ ඒ ඒ ඒ එහෙම තමයි මුලින්ම පටන් ගත්තේ ස්වාමීන් වහන්සේ දැන් දැන් ඒක ඒක මං හිතන්නේ ඒක දියුණු වෙලා වගේ දැන් එහෙම භාවනා කරන්නේ නැහැ මං ගොඩක් වෙලාවට හැබැයි ඇස් දෙකෙන් දැන් බලුවාම දේවල් දිහා භාවනා කරන්නේ නැහැ ඒ වුණාට හැබැයි අර හිත වැඩිය නිකන් ඒකාග්‍ර ස්වභාවයට වගේ අනිශ්චිත වගේ ස්වභාවයටපත් වුණ ගමම්ම ඔව් පේන්නේ දැන් දැන් තද ගතියට තියෙන දේ පේන්නේ වතුර වගේ ගලන ගතියට. එහෙම නැත්නම් එක පිම්බෙන ඇකිලෙන වගේ ස්වභාවයක් විදිහට. හැබැයි එතනින් මිදුනහම කවුරු හරි කතා කරනකොට හරි අපහු පීවි ලෝකෙට එනකොට අරව මුකුත් පේන්නේ නැහැ. ඉතින් මට හිතෙන සංසම එකම රූපය මගේ හිතේ ස්වභාවය හරි මගේ ඒ නාම ධර්මවල ස්වභාවය අනුව අපිට වෙන විදිහේ සංඥාවල් විදිහට වටහා ගන්න පුළුවන් වෙනවද කියලා ස්වාමීන් වහන්සේ. ඔතන හැබැයි මට තියෙන එක ප්‍රශ්නයක් තමයි දැන් අපි මොකක් හරි සමාධියක ඉඳලා තමයි හැමෝම බල්ලා තියෙන්නේ. අපේ හිතපත් වෙනවා යම් කිසි සමාධි තත්වයකට. ඒ සමාධියේ ප්‍රබලතාවයත් හරහා අපිට ටිකක් අපිටම දැන් අපි ඉස්සරහා යම් කිසි වස්තුවක් තියෙනවා. ඒ වස්තුවේ තියෙන අනෙකුත් ලක්ෂණ ටික අපිට පේනවා යම් සමාධි මට්ටමකදී. හැබැයි ප්‍රකෘති මට්ටමේදී පේන්නේ නැහැ. සමාධියෙන් ඉවත් වුණාට පස්සේ S2 ඇරියාම එහෙම පේන්නේ නැහැ. ඒකත් නොවෙන ඒකත් වෙන්න පුළුවන් හැබැයි. මොකද ඉතින් අපේ හිතවල යම් යම් හැකියාවන් මතුවලා එනකොට දේවල් වල තියෙන අපිට සාමාන්‍ය ප්‍රകൃතිය හැට නොපෙනෙන දේවල් පේන්න ඉඩ තියෙනවා. නමුත් ඒක ඒ තරම්ම අපි මේ වැදගත් කරන්න යන්න ගියොත් නියක කරදරයි. ඊට වඩා අපේ හිත අර නොගැඹුරු මට්ටමක තියෙද්දිත් කෙලසුන්ගෙන් තොරව, උපාදාන වලින් තොරව, ඔය සාමාන්‍ය ලෝකේ තියෙන සංඥා වලින් නිදහස් වෙලා තිනවනම් ඒක වඩා හොඳයි. එහෙමයි ස්වාමීන් වහන්සේ. දැන් ඒක මේ භාවනාවක් විදිහට කරන්නේ නැහැ ස්වාමින් වහන්සේ දිකා. එදිනෙදා වැඩ කටයුතු කරනකොට ඇස් දෙක අරගෙන වැඩ කටයුතු කරද්දි තමයි එහෙම ඒ තප්පර ගානකට වගේ එහෙම පෙනිලා නැති වෙලා යනවා. හරි. ඉතින් මට හිතෙන ස්වාමීන් වහන්සේ දැන් අපි මේ සංඥාවල් ගත්තට ඒ ඔක්කොම අපි අර නාම පැත්තෙන් තීරණය වෙනවා අපි මේ ගන්න සංඥාව වගේ කියලා ස්වාමීන් වහන්සේ. ඔව් අනිවාර්යයෙන්. එහෙම හිතුවට ඔව් ඒකේ වැරද්දක් නැහැ. කොහොමත් ඉතින් නාම ධර්ම වලින් තමයි අපි මේවට අර්ථකථන දෙන්නේ. මොකද දැන් හිතන්න අපි කකුල ගිහිල්ලා ගලක වැදුනා. ඉතින් එතකොට අපි හිතමු මේ එයාට ඇස් පේන්නේ නැහැ. අන්දේක. අන්දේකේ කකුල ගිහිලා ගලක වැදුනා. ඉතින් එතකොට එයාට තද ගතියක් දැනෙනවනේ කොහොමද? එතකොට මේ පටවි සංඥාවක් තමයි එයා ගන්න. ඉතින් ඒක ඊට පස්සේ ගිහිල්ලා එයා වතුරක වැටෙනවා නම් කකුල ඊට පස්සේ මේ ආපෝ සංඥාව තමයි එයාට එන්නේ. එතකොට මේ ඒක අඳුරගන්නේ දැකලා නෙමෙයි. හැබැයි එයා දැනගන්නවා ඒක නාම ධර්ම මුල් කරගෙන. එයාගේ හිතේ පහළ වෙනවා යම්සේ අවබෝධයක් නැත්නම් අපිටම සංඥාවක් හඳුනා ගැනීමක් ඒක තනිකරම නාම ධර්ම අනුසාරයෙන් තමයි සිද්ධ වෙන්නේ. එතන මේ අඳුනා ගැනීම පාර්ට් එක සම්පූර්ණයෙන්ම නාම ධර්ම තමයි. අපි දැන් අර ස්පර්ශය ගැනත් කතා කරද්දී කියන්නේ මේ පටික සම්පස්සයයි අදිවචන සම්පස්සයයි. ඒතර අදිවචන සම්පස්සය තනිකරම නාම ධර්ම වලට අදාළයි. පටික සම්පස්සය භෞතික වශයෙන් ස්පර්ශ වීමක්. නමුත් ඒක අඳුනා ගන්න නම් ඒ රූප ධර්ම වල සිද්ධ වෙච්ච පටික සම්පස්සයට අදිවචන සම්පස්සයක් දෙන නම් නාම ධර්ම අත්‍යවශ්‍යයි. එහෙමයි ස්වාමීන් වහන්සේ බොහොම පැහැදිලි ස්වාමීන් වහන්සේ. හොඳයි හොඳයි. බොහොම පිං දරුවස්නේ. හොඳයි හොඳයි. ඊළඟ දහම් ගැටලුව සන්ධ්‍යා මිරිහාන මහත්මියට ඉදිරිපත් කරන්න පුළුවන්. ස්වාමීන් වහන්සේ ඇහෙනවද? ඔව් ඇහෙනවා. අවසරයි ස්වාමීන් වහන්සේ මට ගැටලු දෙකක් තියෙනවා එකක් තමයි මගේ මේ භාවනාත්මකින් සම්බන්ධයෙන් ඒ කියන්නේ ඔය මේ අනිශ්චිත බව සාමාන්‍යනොත් එදිනෙදා ජීවිතයේ තියෙනවා ඊට පස්සේ යම් කිසි පරාසයක් අරගෙන දින ගණනකට ප්‍රබලව එහෙම ඒ මට්ටමේම හිත පවතිනවා ස්වාමීන් වහන්සේ එහෙම ඉඳලා හිමින් හිමින් දැන් ආය අර කෙලස් හරි එහෙම අර යථා තත්ත්වයටපත් වෙමින් යන විදිහක් තමයි තියෙන්නේ හරි. එතකොට ස්වාමීන් වහන්සේ ඒ වෙලාවල් වලදී යහුසලුව අඳුරා ගන්න ඕනේ නේද? එහෙමද ස්වාමීන් වහන්සේ? කොතන මෙහෙම උනේ ඇයි කියලා. උනේ කියන්නේ කෙලස් කෙලස් පහළ වුණා නම් කෙලස් අඳුනගන්න එක හොඳයි. අඳුනගෙන ඒකෙන් හිත නිදහස් වෙන්න ඕනේ. ඒතර කෙලසුන්ගෙන් තොරව හිත පවති පවතිච්ච තරමට හොඳයි. ඊළඟ ගැටලුව තමයි ස්වාමීන් වහන්සේ අර විශාක මහත්මිය කිව්වා වගේ චතුර්ථ ධානයෙන් ඒකෙන් ඉවත් වෙලානේ විපස්සනාවට යන්නේ සමත පූර්වංගයේදී. එතකොට ස්වාමීන් වහන්සේ තියෙන්නේ උපේක්ෂා සහගත තත්ත්වේනේ. එතකොට ඒ කියන්නේ භව නිරෝධී සංඥාවක් තමයි තියෙන්නේ නේද ස්වාමීන් වහන්සේ? එහෙමද? නෑ නෑ එහෙම කියන්න බෑ. ඒ කියන්නේ එකපාරටම ඕක ඉවත් වෙච්ච තරමින් ඕක සිද්ධ වෙනවා කියන්න බෑ. අනිත් එක සතර ධානයෙම විතරක් පාදක කරගෙන විපස්සනා කරනවා කියන්නත් බෑ. ඒක පළවෙනි එක වෙන්න පුළුවන්. 2 3 4 5 6 7 ඉතින් ඔය වගේ ඕන ධ්‍යානයකින් ඉවත් වෙලා විපස්සනා කරන්න පුළුවන් කියලා පෙන්වලා දීලා තියෙනවා. නමුත් ඒකේ විපස්සනාවක් වඩමින් එහාට ගැඹුරකට යනකොට තමයි ඔය කියන தත්ත්වයක් ඇතිලා තියෙන්නේ. ඉතින් ඔයක ඒ කියන්නේ මේ නිකම්ම අර මේ සතරෙනි ධ්‍යානයෙන් ආපු උපේක්ෂාව මුල් කරගත්ත උපේක්ෂාවක් නෙමෙයි මේ කතා කරන්නේ. ඒකෙන් යම්කිසි අනුබලයක් ලැබෙන්න පුළුවන්. නමුත් මේ උපේක්ෂාව ඇවිල්ලා ප්‍රඥාව මූලික කරගත්ත උපේක්ෂාවක්. සියලු සංස්කාරයන් කෙරෙහි ඇති කරගත්ත උපේක්ෂාවක් මෙතන තියෙනවා. එතන ප්‍රඥා මූලික කරගත්ත උපේක්ෂාවක් මෙතන පෙන්වන්නේ. ඉතින් මේ මට්ටමේදී අර කිසිම මේ ලෞකික සංඥා හිත තුළ නිකන් පළපදියම් වීමක් නැහැ කියලා තමයි කියන්නේ. පැහැදිලි ස්වාමීන් වහන්සේ ස්වාමීන් වහන්සේ ඒ වෙලාවේ සඳහන් කරා සාරිපුත්ත ස්වාමීන් වහන්සේගේ මේ සම්බන්ධයෙන් සූත්‍රයක් තියෙනවා කියලා. ඒක වෙන දවසක හොයලා හරි හරි මම බලන්නම් ඒකත් හම්බ වෙයි සමහරවිට මම බලන්නම් ඒකත්. ඊටාම පැහැදිලි ස්වාමීන් වහන්සේ තෙරුවන් සරණයි. හොඳයි හොඳයි. ඊළඟ දහම් ගැටලුව බන්දුජී මහතාට ඉදිරිපත් කරන්න පුළුවන්. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ අවසරයි. ඇහෙනවද? ඇහෙනවා ඇහෙනවා. ඔව් ස්වාමීන් වහන්සේ මේ ඊයේ ධර්ම සාකච්ඡාවකදී මේ කියවෙච්ච දෙයක් අසුරෙන් තමයි මට ගැටලුව ආවේ. දැන් ස්වාමීන් වහන්සේ ඇලීම් ගැටීම් කියන එකට හේතුව තෘෂ්ණාව හැටියට අපි දැන් අපිම අත්දකලා නේද? එතකොට ඇලීම් ගැටීම් වලින් තොරව ඉන්න ඒ කියන්නේ අනිසිත ස්වභාවය ඉන්නකොට අපිට එහෙම දැනෙන්නේ නැහැනේ ඇලීම් ගැටීම්. ඔව්. එතකොට එහෙම වුණාට එතකොට ඒ සාකච්ඡාවේදී කියවුනේ ඇලීම් ගැටීම් කියන සද්දේට අදාළව සිත තුළ උස්පහත් වීම මේවා වෙනවා. ඒක නවත්තන්න බෑ කියන එකත් දැන් මොහොතේ රළ ඇති වෙනවා මොහොත රළ නැතුව තියෙන වෙලාවල් තියෙනවා. එතකොට රහතන් වහන්සේටත් එහෙමයි කියන එක. එතකොට ඇලීමක් ගැටීමක් කියන එකට අදාළ සංඥාවක් හඳුනගන්න පුළුවන්. නමුත් ඒකට අදාළව උපාදානයක්. නමුත් ඇලීම් ගැටීම් කියන සංඥාවත් උපාදාන වීමක් නොවන එක හරි. නමුත් හඳුනා ගැනීම මාත්‍රයකින් කියන්නේ ගැටීමක් කියන එක දැන් උන්වහන්සේගේ ජීවිතය තුළ උන්වහන්සේ දැකලා තියෙනවනේ අත්දැකලා තියෙනවා. නමුත් ඒ වටපිටාවට අනුවත් උන්වහන්සේට එතකොට එහෙම ගැටීම් හෝ ඇලීම් ස්වභාවයක් ඇත්තටම සිතේ අර මොහොතේ රළ නගන්නා වගේ එනවා නමුත් උන්වහන්සේ ඒකට උපාදාන වීම වලින් තොරව වීමක් විතරද වෙන්නේ කොහොමද අන්නේ ඒක පොඩ්ඩක් ඔව් මට්ටම් හිතනවා මෙහෙම දැන් ඕකකින් අපි rahat වෙලා නැහැ ඉතින් හරියටම කියන්න බෑ මේ වේදනාව පැත්ත නම් අනිවාර්යෙන් ඉතින් යන්න පුළුවන්නේ දැන් බුදුරජාන් වහන්සේලාත් බුදුරජාන් වහන්සේලාත් වේදනාව දෙන්නලා තිනවා රහතන් වහන්සේලාත් වේදනාව දෙන්නලා තිනවා දුක් වේදනා හරහා ගිහිල්ලා තිනවා ඉතින් එතකොට උන්වහන්සේලාත් ප්‍රකාශ කරලා තිනවා මේක ඉවසන්න බැරි තරම් වේදනාවක් මේ රෝගාතුර රෝගාතුර தත්ත්වය වැඩි වෙනවය උත්සන්න වෙනවය එහෙම කරෝ ප්‍රකාශ තිනවා ඉතින් ඒ කියන්නේ වේදනාවේ අඩු වැඩි වීම අනිවාර්යයෙන්ම හරහා ගිහිල්ලා තිනවා ඉතින් එතකොට අර ඒක මම මගේ කරගෙන උපාදාන කරගෙන නොගෙන සිටීමක් තමයි එතන විශේෂ ලක්ෂණය වශයෙන් කියන්නේ. ඉතින් අර ඒකට ඒක දැන් මම මගේ කරගත්තේ නැත්නම් ඒකට ගැටීමක් ඇති වෙන්නේ කාත් එක්කද නේද? එහෙමත් හිතන්න පුළුවන්. ඔව් ඒක තමයි මටත් තියෙන ප්‍රශ්නේ එහෙමමයි. එතකොට මොකද දැන් අපි ඒ අපතුල තියෙන පුද්ගල භාවය තුල තමයි මේ ගැටීම් සෝ ඇලීම් කියන එක තියෙන්නේ. එතකොට අපි දැන් ඒක නැති ස්වභාවය අධ්‍යක්කලා ඒ ස්වභාවයේ ඉන්නකොට එවන කොහොමද රහතන් වහන්සේට ඇලීමක් ගැටීමක් එන්න බෑ කියන එක තමයි මට අදහස. නමුත් ඒ කියන්නේ ඒකට අදාළ වේදනා සංඥා ස්වභාවයක් දකින්න පුළුවන්. මේ වේදනාව මැනීමක් කර ගැනීම තුලනේ ඇලීම හො ප්‍රශ්න ඇති වෙන්නේ. අන්න හරි. ඔව් එහෙම තමයි හිතන්න තියෙන්නේ. නමුත් එතනදී ඔව් එතනදී තව දුරටත් උදාහරණයක් කොත් ගෙනහර පාලා පෙන්නවා බුදුන් වහන්සේ මුණ ගැහෙන්න සාරිපුත්ත රහතන් වහන්සේගේ යාළුව කට්ටියක් කොටසක් ආපු බවත් එතකොට ඒ අය නිකන් මේ මාළු වෙලඳ කොටසක් වගේ මහා අයියෙන් ഘോഷා කරමින් තමයි හිටියේ එතකොට බුදුන් වහන්සේ ඒ අය මේ මුණ දස්සන්න එපා කියලා ප්‍රතික්ෂේප කරා ඒ එතකොට බුදුන් වහන්සේට ඒ අයගේ ඒක නිසා ඇතිවෙච්ච ගැටීම කියන එක තමයි ඒක නිසා එතනදී එහෙම කියලා. නමුත් මට හිතෙන්නේ එතනදී බුදුන් වහන්සේ තුල එහෙම ගැටීමක් නෙමෙයි. නමුත් ශබ්දය ඇහෙනවා. එතකොට ඒ ශබ්දය ഘോഷාවක් හැටියට හඳුනා ගැනීමක් තියෙනවා. එතකොට ඒක උන්වහන්සේ දන්නවා විවේකයට බාධාවක්. නමුත් උන්වහන්සේ විවේකයට කැමති නිසා ඒක ප්‍රතික්ෂේප කළා මිසක් ගැටීමක් හැටියට මම දකින්නේ නැහැ එතන. නමුත් ඊට පස්සේ ආනන්ද ස්වාමීන් වහන්සේ බුදුමගාණන් වහන්සේන් බොහෝ දුර බැහැර ඉඳලා ආපු නිසා ඒ අයට අවස්ථාව දෙන්න කියලා කියපු නිසා එහෙම ඊට පස්සේ බුදුන් වහන්සේ ඊට අනුමත කරලා මුණ ගැහෙන්න අවස්ථාව දුන්නා කියලා තමයි කිව්වේ. එතකොට එතන බුදුන් වහන්සේ තුලත් එතන එතන ගැටීමක් ගැටීම් ස්වභාවයක් ඇති වුණාද කියන එක එතකොට ඒ විදිහට තමයි පැහැදිලි වුණේ. ඔව් මට නම් හිතෙනවා ඔව් මමත් මමත් එකඟ වෙනවා බඳු ජීව මහත්තයත් එක්ක. උතන් දැන් අර අපි සාමාන්‍ය විදිහට මොකක් හරි සංසිද්ධියකදී එලෝලා දානවා වගේ ද්වේෂයෙන් එලෝලා දැමීමක් කියලා කියන්න බෑ. නමුත් උතින්දී බුදුරජාණන් වහන්සේ එක පැත්තකින් බලන්න පුළුවන් අර හික්මවන ආකාරයක්. දැන් බුදුරජාණන් වහන්සේ ඇතැම් වෙලාවකදී බොහොම සෞම්‍ය විදිහට හික්මවනවා. ඇතැම් වෙලාවකදී රළු විදිහට හික්මවනවා. මොකද අර පිරිස හික්මවීමේ ප්‍රධාන කාරණයක් මේ කාරණයක් එතන තියෙනවා. ඒතර මේ වෙනකොට මේ පිරිසට අනුකම්පා කළා මේ කරන්න ගියොත් මෙතන කරන්න බෑ. එතකොට ඉතින් රළු විදිහට තමයි හික්මන්නේ. එතකොට ඉතින් යන්න කියනවා. එච්චරයි. එතකොට දැන් ගිහිල්ලා තාම තේරෙනවා දැන් වැරද්දක් කරේ. හැසිරුණා හොඳ නැහැ. මිට වඩා අපි හික්මිලා කටයුතු කරන්න ඕනේ කියලා ඔන්න দমনය වෙලා එනවා. එතකොට ඒක උපක්‍රමයක්. ඒ නිසා මේ බුදුරජාන් වහන්සේ ඕන තරම් භික්ෂුන් වහන්සේලාට දෝෂාරෝපණය කරන කරපු අවස්ථා තියෙනවා. මෝග පුරුෂය කියලා දෝෂාරෝපණය කරපු අවස්ථා තියෙනවා. නමුත් තේරුම් ගන්න තියෙන්නේ අර ද්වේෂයෙන් කරන දෝෂාරෝපණයක් කියන එකයි වෙනත් අර වරදට කරන දෝෂාරෝපණයයි අතර නිකන් වෙනසක් තමයි තේරුම් ගන්න තියෙන්නේ. එතකොට දැන් මේ වටපිටාව අනුව බුදුන් වහන්සේගේ සිතෙහි දැන් එතකොට ඒ ස්වාමීන් වහන්සේ පැහැදිලි කරේ චිත්ත නියාමයකට අනුව තමයි ඒවා වෙන්නේ. ඒවා අපිට පාලනය කරන්න බෑ කියන එක. එතකොට ඒ කියන්නේ නිකන් ගැටීමක් ඇති ඇලීම් ගැටීම් රහත් සිතෙත් ඇති වෙන්න පුළුවන් වගේ කියන දෙයක් තමයි මත උනේ. එතකොට එහෙම නොමේ නම් අපි හැලෙන්නේ ගැටෙන්නේ නැති විදියට වෙනත් පුද්ගල භාවයක් අපි හදාගෙන ඉන්න ඕන. මේ ඔය කොයි කොහේ කොහේ ධර්ම සාකච්ඡාවක්ද? මේ සතිපාසනේ තමයි මේ සාකච්ඡාවේදී. මට නම් එච්චරම එහෙම කියන්න අමාරුයි. දැන් ඔතන ඒ කියන්නේ ඇලීම් ගැටීම් සිද්ධ වීමක් රහතන් වහන්සේගේ හිතේ වෙනවා කියලා කියන්නේ කිව්වොත් ටිකක් පැටලෙනවා මට නම් හිතෙන්නේ. ඔය එතකොට එතනදී පුද්ගල භාවයක් පුද්ගල භාවයක් තියෙනවා නම් ඇත්තටම දැන් අපි ඇත්තටම කරන්නේ සිතේ තියෙන ඒ කියන්නේ චිත්ත නියාමයකට අනුව වෙනදී තුල නිසානේ අපි දැන් මේ සසර ගමන ඇවිල්ලා තියෙන්නේ. හ්ම් එතකොට කෘෂ්ණාව කියන එක තියෙනවා නම් ඒ ස්වභාව තියෙනවා. ඒක ඕක අපි අද්දක අද්දක පුද්ගල භාවය නිසා අපේ නොදැනුවත්කම නිසා මේ වෙන කාර්යය අපි දැක දැක ඒකෙන් වැළකීලා එනකොට එතකොට අපේ සිත ආපහු සිතේ සාමාන්‍ය ස්වභාවය බවට පත් වෙනවනේ. හ්ම්. මෙතෙක් කල කෙලසිලා තීච්චක. ඔව්. එතකොට ඒ ස්වභාවයට පත් වෙලා සිත තුල ඒ කියන්නේ වැරදි සහගත විදියට ඒ කියන්නේ චිත්ත නියාමය වුණත් ඒක ඒක සකස් වීමක් තමයි වෙන්නේ කියලා තමයි මට හිතෙන්නේ. ඔව්. නිවැරදි විදියට. හ්ම්. එතකොට මේ විදියට සකස් වුණයින් පස්සේ ආපහු අපි පුද්ගලභාවයක් මතු කරගෙන කරන අලුත් පුද්ගලයෙක් හදා ගැනීමක් නෙමෙයි අපේ හිතපු පුද්ගලයා තුල තීච්ච වැරදි ටික නිවැරදි වීම තුළින් තමයි රාතන් වහන්සේ නමක් නෑ එතකොට එහෙම කිව්වොත් නෑ එතකොට හැබැයි එහෙම කිව්වොත් තාම පුජ්‍යල භාවයක් ඉතිරි වෙලා තියෙනවා. පුජ්‍යලයක් ඉන්නවා රහත් වෙච්ච. ඉතින් දෙබුධාඳුර පැහැදිලි කරන්නේ පුජ්‍යලයක් කලින් හිටියෙත් නෑ දැනුත් නෑ කියලා. ඒ දැන් අපි රහත් වෙන්න කලිනුත් පුජ්‍යලයක් ඉඳලා නැහැ. නමුත් අපි අවිද්‍යාව මූලික කරගෙන තණ්හාව මූලික කරගෙන පුජ්‍යලයක් හදාගෙන ඉඳලා තියෙනවා. ඉතින් ඒක තමයි අවිද්‍යාවයි තණ්හාවයි ඉවත් වුණාට පස්සේ ඉතින් හිතිය පුජ්‍යලයේ අහෝසි වීමක් කිව්වොත් තනිකර වැරදි. ඒක ධර්ම විරෝධී. හිතිය පුජ්‍යලයේ අහෝසි වීමක් නෙමෙයි. අපි ආරෝපණය කරගත්ත ඒ පුජ්‍යල භාවයත් එකන් අහෝසි වෙලා ගියා. දැන් ඉතින් මොකක්වත්ම නැහැ. ඉතින් මේ පුජ්‍යල භාවයක් කියන එකක් යතීතෙත් තිබිලා නැහැ, දැනුත් නැහැ. මේ මරණයෙන් මත්තෙත් නැහැ. ඔව් එතකොට ඒ කියන්නේ අවිද්‍යාවේ ක්‍රියාකාරීත්වය දැකීම තුලින් මේ සිත වෙනස් වීමක් නේ දැන් වෙන්නේ වෙන්න තියෙන්නේ අන්න හරිය. ඔව්. ඔව්. එතකොට අවිද්‍යාව මූලික වෙලා අපි දැන් හිතන්න අපි අවිද්‍යාව සහිත පරිසරයකදී තණ්හාවත් එක්ක ඈඳිලා අපි පුජ්‍යල භාවයක් ඇති කරගෙන තමයි කර්ම රැස් කරන්නේ. එතකොට තමයි කර්මයක රැස්වීමක් සිද්ධ වෙන්නේ නේද? එතකොට හැබැයි යම් වෙලාවකදී අවිද්‍යාව අයින් වෙලා තණ්හාවත් ක්‍රියාත්මක නොවි ඉන්න වෙලාවකදී පුජ්‍යල භාවයක් මතුවීමක් ඇත්තෙත් නැහැ. එතකොට කරන ක්‍රියාවන් වලින් කර්ම රැස්වීමක් ඇත්තෙත් නැහැ. ඔව්. නමුත් අර එතනදී අර උදාහරණات එක්ක කියපු නිසා පොඩ්ඩක් මට එතන අපහැදිලි ස්වභාවයක් තිබුණා සාමාන්‍යයෙන් අදහස් කලේ මොකද්ද කියන එක දන්නේ නැහැ පොඩ්ඩක් තව බලමු හොඳයි හොඳයි හොඳයි හොඳයි දේරුවන් සරණයි හොඳයි හොඳයි වහන්සේට නිදුක් බව නිරෝගී බව ප්‍රාර්ථනා කරනවා සංඥාංශ හොඳයි හොඳයි ඊළඟ දහම් ගැටලුව හයන්තට ඉදිරිපත් කරන්න පුළුවන් දේරුවන් සර්ණයි ස්වාමීන් වහන්සේ. ඔව්. කමඨා සුද්ධ කර ගැනීම සම්බන්ධයෙන් ස්වාමීන් වහන්සේ අවසරයි ඉදිරිපත් කරන වාර්තාව. ස්වාමීන් වහන්සේ දැන් අත්දැකීමක් තියෙනවා ඒක විස්තර කරන්න බැරි ස්වභාවයක් කියන එක කොටක් ඉස්මතු වෙනවා. ඊට කලින් ඒ කියන්නේ දේවල් අර වෙන් නොකරන එකත් එක්ක ඒවා එක මුහු නොවන එකත් එක්ක තමයි මේ ස්වභාවයට ඒ ස්වභාවයට යන්නේ කියන එක මම දකිනවා. ඒකම ඒ කියන්නේ කැමැති අකමැති මත තමයි දේවල් වලට වෙන් කිරීමක් වෙන්නේ ඒක මත තමයි ඒකට ඉස්සරට වඩා ඒ වෙහසන වෙහසින ස්වභාවය අඩුයි ඒ කියන්නේ නිකන් නිකන් බොඳ වුණා වගේ එකක් දැනෙන්නේ ඒකම අර දැන් මෙහෙම අර කමටහන් වස්තුම් කියන්නේ ඉදිරිපත් කරන්න මෙහා කළාට කියලා බැලුව බැලුවට එහෙම බැලෙන්නේ නැහැ ඒකට නිකන් අදාළත් නැති ඒ කියන්නේ ඒක ඉබේම වෙන ස්වභාවයක් විදිහට තමයි මේ දකින්නේ හරි. ඒකම දැන් මේ කියන නිසා ඒ කියන්නේ දැන් දේවල් නැති වෙලා නැහැ. ඒවා ඒ විදියටම කියන්නේ ශබ්ද කියලා වෙන් කරලා ගන්න තුනට ඒවා ඒ විදියට තියෙන ඒ ස්වභාවයෙන්ම ඒවත් එක මෝහ මෝහ වෙලා නැති එක තමයි තියෙන්නේ. ඒක මේක මේ කියන ස්වභාවය ඒව එකකින් මාරු වී තියෙනවා. ඒකම අර සක්මන පරයන්කේ දිනදා කටයුතු ගත්තම පොදේ ඔන්නකින් ස්වභාවයන් තමයි මාරු වෙ තියෙන්නේ. ඒක පරයන්කේදී අර මේ කිව්ව අත්දැකීමක් තියෙනවා විස්තර කරන්න බෑ කියන අනේ ස්වභාවය ඊට පතුලට යනවා වගේ මතු පිටක ඉඳලා ඒ ගියාම අර දේවල් මතු වෙනවා අර දැනුවත් භාවයයි ඒ දෙක අතර තියෙන සීමා දෙක නැතුව ගියේ. ඒ දෙකම එකක් වෙනවා. එතකොට ඒක තවදුරටත් ඒ කියන්නේ එහෙම ඉන්නකොට චූටියට පුන්ත ලාවට අර නිකන් අර ඉස්සර කියන්නේ හිත යනවා කියන්නේ ඒක වගේමත් නෙමෙයි නිකන් ඒක මොකද්ද වෙන එකක් එක්ක චුට්ටක් යන ගතියක් තියෙන ඒක නිකන් බොඳ වෙලා වගේ තේරෙන්නේ. ඒ කියන්නේ ඒකත් ගිහලා ටක් ගාලා අද්දකින් විස්තර කරන්න බැරි ස්වභාවයට යනවා. මෙන්න මේක තමයි සෝන්ස් අද්දකින්නේ. හ්ම්. අද්දකින්ම. ඔව් කමක් නැහැ. ඒ දැන් අපේ හිත හැම 100%ක්ම හැම තිස්සෙම පිරිසුදු වතුර වගේම තියේවි කියලා හිතන්න අමාරුයි ඉතින්. යම් යම් රැලි නැගීම් යම් යම් උස් පහත් වීම සිද්ධ වේවි. හැබැයි ඉතින් ඒක අර ඒ උස් වෙච්ච තැනකදීම යම් පහත් වෙච්ච තැනකදීම ඉන්නේ නැතුව ආයි මැද්දට ගැනීම තමයි මුළු ප්‍රතිපදාවම වෙන්නේ. එතකොට අර මොකද්ද මේ බුදුහාඳුර පෙන්වන්නේ මේ ඔය මුහුදේ උපමාවෙන් දැන් මුහුදේ රැලි නගනවා. හිතන්න මේ මුහුදු වෙරළ ගත්තොත් ඉතින් ගන්නම දෙයක් නැහැ. ඒක රැලි නගනවා ഘോഷාකාරී ගල්පරවල වදිනවා. ඉතින් හරි ഘോഷාකාරයි. හැබැයි තව ටිකක් එහාට යනකොට මේ මූදේ ගැඹුරට යනකොට එතන එතන මුකුත් ගල්පර ඇත්තේ නැහැ. ഘോഷාවක් ලොකුර නැහැ. හැබැයි තාම රැලි නැගීමක් තියෙනවා. තවත් ගැඹුරට යනකොට තව තව ගැඹුර වැඩි වෙනවා. හැබැයි රැලි අඩු වෙනවා. අපි හිතමු සම්පූර්ණයෙන්ම මුහුද මැදටම ගියොත් සමුද්‍ර මධ්‍යයටම ගියොත් ඒකේ රැණ නැගීමක් ඇත්තේම නැති තරම් කිසිම ഘോഷාවක් ඇත්තේම නැති තරම් හැබැයි පුදුම ගැඹුරක් තියෙනවා. ඉතින් ඔක විස්තර කරනවා අය තුවටක සූත්‍රයේදී. මජ්ජේ යතා සමුද්දස්මින් ඌමිනෝ ජායති තිතෝ හෝති එවං තිතෝ අනේදස්ස උස්සදම් බික්ඛු න කරෙය කුහිංචි. එතකොට මේ හරියට සමුද්ද මැද්දේ කිසිම රැලි නැගීමකින් තොරව තිතෝ හෝති. මේක නිකන් නතර වෙලා වගේ හොඳට ස්ථාවර වෙලා තහවුරු වෙලා නිශ්චල වෙලා තියෙනවද? එවං තිතෝ අනේජස්ස. ඉතින් මේ ආනන්ද මට්ටමටපත් වෙච්ච ඒ රහතන් වහන්සේ උස්සදම් බික්කු න කරේ කොහින්චේ උස්සදයක් කොයි වෙලාවකවත් කරන්නේ නැහැ කියලා. ඒ කියන්නේ උස්සද කියලා කියන්නේ ওই වගේ ඉල්පීම්. හිතේ පහළ පුළුවන් විවිධ ඉල්පීම් දැන් උන්වහන්සේගේ හිතේ නැහැ. නමුත් ඊට මෙහා ඉතින් පහළ වෙන්න පුළුවන්. ඊට මෙහා රහත් වෙන්න කලින් ඉතින් ওই වගේ උස්සද නැත්තම් ඉල්පීම්, උස් පහත් වීම සිද්ධ වෙන්න පුළුවන්. ඒවා අඩු වෙවි අඩු වෙවි යෑම තමයි තියෙන්නේ. එහෙමයි සයන්හන්ස තව එකක් උපහාසමට උපදෙස් දුන්නා අර දැන් අර කිසි වෙලක් එකක් එක මුසු වෙලා ඉන්නේ නැතුව මේ ඉන්නකොට ආයෙ ගිහින් ටක් ගාලා එලෙනවනේ ඒකේ ස්වභාවයේදී ගන්න කියලා එහෙම කරන්න හදන දැන් මම එකසර බලද්දි කරන්නේ මට වෙහසක් එනවා ඒ කියන්නේ ඒක ඉබේ වෙන එකක් මම මම ඒ කියන්නේ එක පොඩ්ඩක් ඉන්න මම කිව්වේ මොකද්ද ඇලෙන ස්වභාවයට ගන්න කියලා නැමෙසංස ඒ කියන්නේ ඇලෙන දැන් යම් කිසි දෙයක් කියලා ඇලෙනකොට අර අනිශ් කියන්නේ කිසි දෙයක් එක්ක ඇලුණොත් සමා වෙන්නේ නොඇලුණොත් ඒ තැනට එන්න කියලා කියවනේ. ඒක ඉබේ එන්න ගනී විදිහ. ඔව්. නෑ ඔය කියන කතාව ඇත්ත. ඒ කියන්නේ දැන් නොඇලුණු තැනට එන්න මුලදී අපි මේ පොඩ්ඩක් දඟලනවා. දඟලලා එනකොට දැන් පස්සේ පස්සේ තේරෙනවා මේක පොඩ්ඩක් වෙහෙසයි. දඟලීම හරහා වෙහෙසක් දැනෙනවා. බැරිද මට නිකන් සැහැල්ලුවෙන්ම මෙතෙන්ට එන්න කියලා බැලුවා නම් ඒකත් හොඳයි. ඒක නේද කියන්නේ? හොඳයි හොඳයි. කිසි ප්‍රශ්නයක් නැහැ. ඒක තමයි දැන් යා නිකන් අර දැන් කීකරු වෙන ළමෙක් වගේ තමයි. එයාම තීරුම් අරගෙන දැන් එයා කීකරු වෙනවා. අපිට දඟලලා තරවටු කරන්න දෙයක් නැහැ. ඒ සංසේ කියන්නේ ඒක මම අලුව කරන්න දෙය ඒ කියන්නේ ඒක සමාහලන ටක් ගාලා යනවා තෙන්ට නැත්තම් චුට්ට වෙලාවක් ඒක ස්වභාවයට ඒක හැටියට ඒ කාලි ගන්නවා එතනත් අර දැඬලිල්ලක් නෑ මේකෙන් එතෙන්ට පයින්ඩ ඕන කියලා දන්නවා එතෙන්ට ඉතින් යනවා කියලා අනිත් එක අර එහෙම ගියත් දේවල් අත හැරෙනවා එකක් තියෙනවා යාව දැන් අර මොකට හරි ඇලුනාම ඒකම අද වෙහසක් නේ කියන එක අත ඒ කියන්නේ ඉබේ වෙන කොටසක් තියෙනවා ඉබේ වෙන මේකක් කියන එක තේරෙනවා සෝමනස්සේ හොඳයි හොඳයි. ඒ කියන්නේ හිත හිතම තේරුම් ගන්නවා දෙයක ඇලිලා ඉඳීම වෙහෙසක් කියලා. නේද? ඒක. ඔව්. එතකොට තියා ඒක අත්හැරලා ඊට පස්සේ ආ ඒක තේරුම් අරගෙන යා අත්හැරලා දානවා. වඩා හොඳයි. ඒක සරණස. අනිත් සංසාර දැන් අර කියන්නේ මේකේ පතුලටම ගියාම අර මම අර පරයන්කේදී පැහැදිලිවම දකින්න පුළුවන් අර දේවල් ඇති වෙන එකත් එක්ක අර දැනුවත් කියලා වෙන් කරන් හිටපු මේ ස්වභාව දෙක අතර සීමාවක් නැහැ දෙකම එකක් වගේ නිකන් වෙලා ඒක මේක මගේ ඇතුළෙන්ම ඇවිල්ලා ඇතුළට ඇතුළටම මේ නැති වෙනා වගේ එකක්. ඒකට වචනයට දාන්න බෑ මෙහෙම කිව්වට ඒක නික අත්දකින්න පුළුවන්. අන්න ඒ කියන එක තමයි මේ සාමාන්‍ය ජීවිතේ කියන්නේ මේ ඒ වෙයි ටිකක් වැඩිපුර ඉස්මතු වෙන්නේ. ගැටලුවක් නැහැ. ඒ කියන්නේ කොහොමත් ඇතුලෙන් හට ගන්නවා ඇතුලෙම නිරුද්ධ වෙලා යනවා නේද? ඒ හොඳයි යන විදිහ හොඳයි මට නම් හිතෙන්නේ. හිතේ සැහැල්ලු බව වැඩිවීමක්, උපාදාන අඩුවීමක්, ආතතිය අඩුවීමක්, හිතේ නිදහස වැඩිවීමක්, ඉඩකඩ වැඩිවීමක් සිද්ධ වෙනවා නම් අපි අනිවාර්ය මාර්ගයක යනවා. එහෙමයි සායනහන්ස. විවේක විවේකී බව වැඩි වෙනවා අර වෙහස අඩු වෙනවා. අඩු වෙනවා. අන්න හරියි. ඔව්. එහෙමයි සයනත් ඔබ වහන්සේට බොහෝ පින් මඟ පෙන්වීමට පිරුවන් සරණයි සරණයි. හොඳයි පිරුවන් සරණයි. මට විනාඩියක් දෙන්න අර මේ සූත්‍රය පොඩ්ඩක් පෙන්වන්න මේ ඒක අර සාරිපුත්තු සායන් වහන්සේ කරන දේශනාව. ඒක ඇත්තටම අර කලින් කරපු සූත්‍රය කලින් අර කිව්ව සමාධි සූත්‍රයට පස්සේ සූත්‍රය. ඒක තියෙන්නේ අංගුත්තර නිකායෙමයි දසක නිපාතේ ආනිසංස වර්ගයේ ඒකේ නම දීලා තියෙන සාරිපුත්තු සාරිපුත්තු සූත්‍රය කියලා. ඉතින් ආනන්ද සායන් වහන්සේ තමයි මේ ප්‍රශ්නය නගන්නේ මේ සාරිපුත්‍ර සාමිනහන්සෙන්. අර ප්‍රශ්නමයි අහන්නේ. මෙන්න මේ බඳු සමාධි ප්‍රතිලාභයක් තියෙනවද? ඒ පටවි සංඥාවක් නැති, ආපෝ සංඥාවක් නැති, තේජෝ නැති, වායෝ ආකාසානංචයත, නේව සංඥා මොකක්වත් නැති මේ ඉද ලෝකේ ලෝක ඉද ලෝක සංඤී අස්ස එතකොට ලෝකය හා සම්බන්ධයෙන් හිමිකකුත් නැති පරලෝකයේ සම්බන්ධ සංඥාවකුත් නැති හැබැයි සංඥාවකුත් ඇති එතකොට අර බුදුරජාන් වහන්සේ දීපු උත්තරේම ඒ විදිහටම සාරිපුත්‍ර සාන්නාස දෙනවා. එහෙම එකක් තියෙනවා. ඒකේ පඨවි සංඥාවක් නැහැ, ආපෝ සංඥාවක් නැහැ, වායෝ සංඥාවක් නැහැ, තේජෝ සංඥාවක් නැහැ, ආකාසානංචායතන සංඥාවක් නැහැ. ඉතින් ඔය ඔක්කොම ටික කියලා හැබැයි පරලෝක සංඥා එහෙම ඒ බඳු සංඥා නැහැ කියලා කියනවා. ඊට පස්සේ ඒ වෙලාවේදී සාමින්වහන්සේ හිටියේ මොන සංඥාවකින්ද? කිං සංඤී පනායස්මතෝ සාරිපුත්තෝ තස්මින් සමේ අහෝසීති. ඉතින් මේ ප්‍රශ්නේ අහනවා ආනන්ද සාමණේරයන්. එතකොට සාරිපුත් සාමණේරයන් උත්තර දෙනවා භව නිරෝධෝ නිබ්බාණං භව නිරෝධෝ නිබ්බාණන්ති කෝ මේ ආවුසෝ අඤ්ඤාව සංඥා උපජ්ජති අඤ්ඤාව සංඥා නිරුද්ධති. සියථා කියලා උත්තරේ දෙන්නේ. ඒතර මෙතෙන්දී මේ භව නිරෝධය නිවනයි කියන එකෙන් තමයි හිතියේ කියලා. ඉතින් මේක මුල් කරගෙන තමයි මමත් කිව්වේ අර එතකොට මේ භව නිරෝධයක් තමයි නිවන කියලා කියන්නේ. ඒ කියන්නේ කිසිම භව තත්ත්වයක් තනා නොගෙන සිටීමක්. ඊළඟ මොහොතකට හිත එල්බ නොගෙන සිටීමක්. මේ වර්තමාන වර්තමානයේ තුල කිසිම ආසාවකින් තොරව වාසය කිරීමක්. කිසිම උපාදානකින් තොරව වාසය කිරීමක්. ඒතර ඒ මට්ටම තමයි මේ ප්‍රගුණ වෙලා ප්‍රගුණ වෙලා යන ගමනක් තියෙන්නේ. හොඳයි අපිට පුළුවන් ඊළඟ ප්‍රශ්නෙට යොමු වෙන්න. රවි මහත්තයා ප්‍රශ්න යොමු කරන්න පුළුවන්. අවසරයි ස්වාමීන් වහන්සේ. ඔව්. ඇහෙනවද ස්වාමීන් වහන්සේ? ඇහෙනවා. සක්මන් භාවනාවේ සම්බන්ධයෙන් කමඨහන ඉදිරිපත් කරන අවස්ථාවේ ස්වාමීන් වහන්සේ. ඔව්. මම කලින් සීමාන දෙයකට කලින් උසක් ස්වාමීන් වහන්සේ කතා කරලා ඒකී මම ගොඩක් සක්මන් භාවනාවට තමයි කැමැත්තක් දක්වන්නේ ස්වාමීන් වහන්සේ. ඒක සාමාන්‍ය විනාඩි 45ක් පැයක් විතර කරගෙන යනවා සතියකට දවස් දෙකක් තුනක් විතර ස්වාමීන් වහන්සේ. ඔව්. ඉතින් ඒකේ අත්දකිනවා පතුලේ රළු ගති, එතකොට කුමට ගති, එතකොට කීතල උණුසුම් ගති. ඒවා අත්දකින විනාඩි 10 15ක් විතර භාවනා කරගෙන යද්දී සක්මන කරයත් ස්වාමීන් වහන්සේ ඉතින් සමහරවිට එළිය සද්ද සද්දවට හිත යනවා. ඊට පස්සේ ආයි මම මුල මගේ කකුලේ දැනෙන ස්පර්ශයට හිත ගේනවා. ඉතින් ආයි සද්දපද්දේ හැෙනවා. ඒ වගේ සක්මණන් කරන් යනවා ඒ වගේ අනිත්තර ස්වාමීන් වහන්සේ සක්මණේ හැරෙන කොමුණිදි තමා පැය භාගයක් විතර යනකොට සක්මණ කරගෙන යනවා මම අතිගිය දැනෙන්නේ නැහැ ඒක සමාන ඥාන උටෝ යන විදියකට හැරෙනවා කියලත් මට දැනෙන්නේ නැහැ කකුලේ ස්පර්ශ වෙන තියාගෙන සක්මන් භාවනාව කරගෙන යනවා ස්වාමීන් වහන්සේ පරියන්කෙන් නම් ගොඩක්ම ඉඳ ගන්න හිත ඉස්සෙන්නේම නෑ සක්මන කරලා මම එළියට එනවා ස්වාමීන් වහන්සේ. භාවනාව ඉස්සරහට කරගෙන ස්වාමීන් වහන්සේ කි ඔදිත් පතලා ස්වාමීන් වහන්සේ. පරයන්කේ නොකරන්න හේතුවක් තියනවද? ආ ඒ වුණා නෑ ස්වාමීන් වහන්සේ හේතුවක් නෑ මට ඒකට වැඩි කැමැත්තක් දක්වන්නේ නෑ ස්වාමීන් වහන්සේ ඉඳගත්තාම මට හරිය නිදිමත ගතියක් එනවා ස්වාමීන් වහන්සේ ඒ වෙන්නේ ඔළුව කඩා වැටිලා නිදිමත ගතියක් ගිහිල්ලා විනාඩි 15කින් 20කින් වගේ ඇහැරෙනවා මට අවදි වෙනවා මම දන්නේ නැහැ මොනවද උනේ අතර කිසි දෙයක් මට කියාගන්න බෑ ස්වාමීන් වහන්සේ අත් වෙන්නේ යන්නේ වෙන්නේ හොඳයි සක්ම ඒ නිසා කරන්න ඉච්චි කැමැත්තක් නැති වෙනවා හරි. සක්මනේදී මට පොඩ්ඩක් කියන්න නිකන් සක්මනේදී දැන් විස්තර බල බලා වැඩි වැඩියෙන් විස්තර පේන මට්ටමක්ද තියෙන්නේ? ඒව විස්තර අරමුණු එන නැතුවම නෙමෙයි ස්වාමීන් වහන්සේ බාහිර අනාගතයේ දේවල් අතීත දේවල් මතක් වෙනවා. ඔව්. ගොඩක් හැබැයි සක්මනේ මට කකුලේ ස්පර්ශය තමයි මම දලිස්යෙන් පල්හැට තමයි මට ගොඩක් දැනෙන්නේ ස්වාමීන් වහන්සේ. හරි. ඒ කියන්නේ සීතල ගතිය, ඒතකොට පතුල තද ගතියට වදිනවා දැනෙනවා. ඒතකොට මාපණ ඇඟිල්ල තද ගතිය. ඒතකොට අර කකුලේ අනිත් ඇඟිලි වල තුමටු ගතියකට දැනෙනවා වදිනවා දැනෙනවා. සීතල උණුසුමක් දැනෙනවා ස්වාමීන් වහන්සේ. ඒක තමයි අත්දකින්නේ සක්ම. හරි. හොඳයි. කොහොම කරගෙන යන්න අනිත් එක මේ <clears throat> කමක් නැහැ. පරයන්කේ පස්සේ කරගන්න පුළුවන් එහෙමනම් සක්මන වැඩිපුර කරන්න එදිනදා ජීවිතේ කටයුතුදී සිහිය පවත්වන්න. එතකොට පාඩුවක් නැහැ. හිතන්න අපි කනවා බොනවා නැත්නම් දත් ටික මදිනවා මූණ හොදනවා කෑම කනවා. ඉතින් ඔය මොනවා හරි වැඩක් කරනවා නම් ඒවෙත් පුළුවන් තරම් අර හිත ප්‍රපංච කර කර කල්පනා කර කර ඉන්නේ නැතුව ඒ කරන වැඩේට හරි හිත දාලා හිත තුල යම් සතියක් මේ එකඟතාවයක් පවත්වාගෙන ඒ පැත්ත දියුණු කරන්න. හොඳයි හොඳයි. හොඳයි හොඳයි. ආ ඊට පස්සේ තමයි ස්වාමීන් වහන්සේ මට දැනගන්න ඕන සක්මන් භාවනා කරගෙන යනකොට අපිට ධාතු මනසිකාරයක් කරන්න පුළුවන් ස්වාමීන් වහන්සේ එහෙම කරනවා නම් කොහොමද ඒක ධාතු මනසිකාරයක් කරන්නේ කියලා දැනගන්න ස්වාමීන් වහන්සේ. ඔව් ඒක තෙන්ට එනවා. ධාතු මනසිකාරයට තමයි එන්නේ. අනිවාර්යයෙන් මෙතෙන්ට එනවා මේ ඒක මහත්යට ඉබේම වෙන්න දෙන්න. ඒක අපි බල කරලා ගන්න බෑ. ඔය ටික ඔහොම කරගෙන කරගෙන යනකොට දැන් මහත්යට විශේෂයෙන්ම ධනේශයෙන් පහළටනේ වැඩි අවධානයක් යොමු වෙලා එක එක දේවල් පේන්න තේරෙන්න අරන් තියෙන්නේ. ඒ ටික ඒ ටික ඔව් ඒ ටික තව එහාට යනකොට ධාතු ලක්ෂණ ටික තමයි අනිවාර්යෙන් වෙන්නේ. එතෙන්ට ඒවි. හොඳයි. නිර්වාණ සරණයි ස්වාමීන් වහන්සේ නා. හොඳයි පින් ස්වාමීන් වහන්සේ. හොඳයි හොඳයි. ඊළඟ දහම් ගැටලුව අශිනිට යොමු කරන්න පුළුවන්. සදපල්ලේ ස්වාමීන් වහන්සේ. ඔව්. ස්වාමීන් වහන්සේ කමඨහන් මාත්‍රාව ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා. සතිමත් සක්මන පළමුව වාර කිහිපයක් යහමහා ගොස් සිටගෙන බොඩි ස්කෑන් එකක් කර සක්මන පටන් ගත්තා. ආරම්භයේදී වම දකුණ බැලුවා. පොළවේ තද ගතිය, රළු ගතිය, වේදි බව හා තවත් ස්ථානවල තෙත් බව වැටුණා. බොරළු ඇතැම් විට පෑගී පයට වේදනාවක් දැනුණා. විනාඩි 20කට පසු ඔසවනවා, තබනවා යන නිරීක්ෂණය කළා. විලුඹ ප්‍රථම වෙසවි ප්‍රථම තැබුණා. විලුඹට ශරීරක බර වැඩිපුර දැනුණා. තවත් ටික වේලාවකට පසු ඔස්නවා යවනවා සබනවා ලෙස නිරීක්ෂණය කළා. ඉහත අවස්ථාවේදීත් මේ අවස්ථාවේදීත් ශරීරයේ අසමතුලිත වී ගමන අඩාල වුණා. ශබ්ද ඇසුණා. පය ඇසවීමට සිතන පසු පය ඔසවන බව වැටහුණා. ශරීරයේ රූකඩයක් සිතේ අනක්‍රියාත්මක කරන බවක් තේරුණා. ඔළුවේ කැක්කම දැනුණා. සක්මන අවසානයේ වෙන විට අලස බවක් ඇති වී ඈනුම් ගියා. සතිමත් පර්යංකය ඉඳගෙන ශරීරයට සිතේ දූවිට පිළිමයක ආකාරයට වැටුණා. ඉතින් පිම්බීම හැකිලිම අරමුණු වුණා. ඒ නිරීක්ෂණය කරන විට එක පිම්බීමක් තුළ පිම්බීම කීපයක්ද එක හැකිලීමක් තුළ හැකිලීම් කීපයක්ද ඇති බව නිරීක්ෂණය කළා. කඳ දෙවරක් ඉදිරියට නැවුණා. දකුණු කන අතර පල්ස් එක දැනුණා. පල්ස් එකේ ශබ්ද ඉතා තීව්‍රව ඇතැම් විට වැඩි වී ගොස් ඇතැම් විට අඩු වුණා. ඉතා ලස්සන සින්දුවක් මතක් වුණා. ඒ ටික වේලාවක් සිතේ තිබුණා. ඒ අතරින් පිම්වීම හැකිලිම බැලුවා. පස්ව සින්දුවට සිත යොදා මේ තෘෂ්ණාවෙන් නැති කරගත් උපාදානයක් කියා සිතුවා. සින්දුව නැතිව ගියා. පිම්වීම හැකිලිම කුඩා සැලවීමක් දක්වා අඩු වුණා. සිත විවිධ අරමුණු සොයමින් මාන බලන බවක් වැටහුණා. නැවත ලස්සන සින්දුව මතක් වුණා. මෙවරේට අවධානය ගියේ නැහැ. පසු එය නැති වී තිබුණා. ස්වාමීන් වහන්සේ එපමණයි සමඨාන් මාස්තාවේ ඔව් කළා තියෙන හොඳයි. ඒ කියන්නේ මේ දැන් අර කලින්ට වඩා දියුණුවක් පේන්න තියෙනවා. දැන් අර يعني එක පැත්තකින් කියන්න පුළුවන් හිතේ සතුටක් තියෙනවා. සින්දුවක් මතක් වීම තුළ නිකන් අර සතුට පැත්තට දැන් හිත ටිකක් බර වෙලා තියෙනවා. ඒක එක පැත්තක්. අනිත් එක තමයි දැන් පිම්බීමක් හැකිලීමක් කියන එක අර තනි සම්මුති මට්ටමින් ගන්න නැතුව ටිකක් කොටස් වලට කැඩිලා විස්තර පේන තැනකට ඇවිල්ලා තියෙනවා. තව කොහොම දිනු කරගෙන යන කලබල වෙන්න එපා. වෙලාව අරගෙන හිමීට දිනු කරගෙන යන්න. බරක් කරගන්න නැතුව. එහෙමයි ස්වාමීන් වහන්සේ අර ස්වාමීන් වහන්සේ මම මේ ඔබ වහන්සේ කියවනකට මෛත්‍රී භාවනාව කරන්න කියලා. ඉතින් ඕක මුලදි කළේ නැත්නම් ඔළුවක කොහොම හින්දා පස්සේ ආයෙත් හිතුණා මේ මම අනිවාර්යයෙන්ම ඒක කරන්න ඕන කියලා මේ ඔළුවක එක්කම තිබුණත් කළා. ඊට පස්සේ තමයි අර පල්ස් එකක් වගේ දැනෙන්න පටන් ගත්තේ භාවනා කරන අවස්ථාවේ දකුණු කන ගාව ভাইබ්‍රේෂන් එකක් වගේ නිකන් ශබ්දයක් වගේ ඇහෙනවා. ඒක පල්ස් එක තමයි. මම චෙක් කරලා බැලුවා මගේ left hand එකේ වයිස් එකත් එක්ක ඒක තමයි ඇහෙනවා වගේ මට දැනෙන්නේ. එතකොට ස්වාමීන් වහන්සේ ඒක ගැන අවධානය හිතේට කමන්න දෙක අනිත් ඒව ඔක්කොම අරමුණු වලට අභිබවා යනවා. කමකුත් නෑ හැබැයි. එතනත් තියෙන කම්පනයක් තමයි අහුවෙලා තියෙන්නේ. එතනත් බොහොම සැහැල්ලුවෙන් එතෙන්ට හිත තියාගෙන ඒක ඇතිව නැතිව යන ආකාරය දකිමින් ඉන්න. හැබැයි දැන් ඔය ඔය ධාතු මනසිකාරය ඔය පිම්බීම හැකිලිම පැත්ත ඊට වඩා හොඳට ඇවිල්ලා තියෙනවා. ඒකත් කරන්න. අරකට වඩා මේක හොඳයි හැබැයි. මොකද ඒ කියන්නේ පිම්බීම හැකිනීම දකින්න ඒක විස්තර බලමින් ඉන්න වෙලාවදී හිත නිශ්ශබ්දයිනේ හුඟක් විතර්ක වලින් තොරවනේ මේ පැත්ත යන්නේ. ඒක වඩා හොඳයි. එහෙමයි ස්වාමීන් වහන්සේ. සෝනස අවසාන වශයෙන් අහන්න කියන්නේ මේ කමඨහන් වාර්තා ලියන එක මම ඉරෙගියුල ස්වාමීන් වහන්සේ. ඉතින් ඔබ වහන්සේ ඒකට මට කියන්න කොයි විදිහටද ලියන්න ඕන කියලා දිනපතාම දවස අවසානයේ නෑ එහෙම අවශ්‍ය නෑ. සමස්තෙත්ම සලකලා අවසානයේ එක කමඨහන් වාර්තාවක් ලියන එකද හොඳ? ඒ විදිහට දිනපතා ලිව්වට කමක් නැද්ද ස්වාමීන් වහන්සේ? එච්චරම අවශ්‍ය නැහැ. දැන් ඔය අද අද ලිව්වා වගේ දැන් යම් චිතිතයක් එකතු වුණා යමක් ලියන්න වටිනවා කියලා හිතුණා. ඒ වෙලාවේදී ලියන්න. මොකද දැන් අර අපි චරිතය අනුවනේ ඇතම් චරිත තියෙනවා ඕක දැන් ඔය කමඨහන් වார்த்தාවක් ලියනවා කියලා ගත්තාම ඒකත් බරක් වෙනවා භාවනා කරන්න ගියාම කමඨහන් වார்த்தාව ගැන හිතෙනවා ඒ වගේ ප්‍රශ්න තියෙනවා ඒ නිසා ඒකත් බරක් නැතුව සැහැල්ලුවෙන් ගන්න හිතුනහම දැන් අද නම් ටිකක් යමක් කෙරුණා අද වார்த்தා කරන එක හොඳයි ලියන්නත් තොරතුරු ටිකකුත් තියෙනවා එහෙමනම් ලියන්න කියන්නේ හිත අර සැහැල්ලු පැත්තට වැඩියෙන් යොමු කරන්න මේ කියන්නේ ලොකුවට භාවනාව උනත් බර කරගෙන හිර කරගෙන කරන්න යන්න එපා ස්වාමීන් වහන්සේ සමාවෙන්න මට වැදගත් දෙයක් කියන්න තියෙනවා. ඔබ වහන්සේ ගිය සතිය මට කිව්වා මේ මම දැන් වැඩි කල්පනා කරන්නේ නැහැ කියලා හිතන්න කියලා. ඉතින් ඇත්තටම මම ඒක භාවනාවක් වශයෙන් වැඩුවා. අර ඇටමාලිකුත් අරගෙන 108 වරක් වගේ කරා එහෙම වාර කීපයක්ම කළා. ඉතින් ඇත්තට මේක උදව්වක් වුණා කියලා මම හිතනවා මේ මේ ඒ දවස් කීපය ඇතුළත මේ ගොඩාක් සිතිවිලි අර කල්පනායනේ කඩු වුණා ස්වාමීන් වහන්සේ. ඒක නිකන් සමත භාවනාවක් වගේ වුණා හින්දාද දන්නේ. කමන්නේ නැහැ. මේ දැන් සිතිවිලි අඩු වෙලා දැන් අර සිහිය දැන් අර ඉබේම මේ අරමුණට හිත යන ගතියක් මට අත්දකින්න ලැබුණා මේ මේ. හොඳයි හොඳයි. මේ පැත්ත හොඳයි. ඒ කියන්නේ අපි ඔය කොයි උපක්‍රම වුණත් කමන්නේ අපිට යහපත සලකනවා නම් හිතේ යම් සංසිඳීමක්, සැහැල්ලුවක්, සහනයක් ඇති කළ දෙනවා නම් පාවිච්චි කරන්න. වරදක් නැහැ. එහෙමයි සම්මානස ඔබ වහන්සේට ගොඩාක් ස්තුතියි ගොඩාක් පින් ස්වාමීන් වහන්සේ. හොඳයි. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. හොඳයි තෙරුවන් සරණයි. ඊළඟ තහම් ගැටලුව චන්දිම්මට ඉදිරිපත් කරන්න පුළුවන්. ඔව් ඇහෙනවා පොඩ්ඩක් හිමින් හැබැයි ඇහෙනවා. ස්වාමීන් වහන්සේ දැන් හරිද? ඔව් දැන් හරියි. අවසරයි ස්වාමීන් වහන්සේ මම ඉතා කෙටියෙන් මට ගැටලු හතරක් ඉදිරිපත් කරන්න. මට දැනගන්න ඕන ස්වාමීන් වහන්සේ අනිශ්චිත සිතක් ඇතිවීම අප නොදැනුවත්වම එදිනෙදා ජීවිතයේදී සිදෙන වෙන්න පුළුවන්ද? පුළුවන් පුළුවන්. අනිවාර්යෙන් පුළුවන්. මොකද ඒ කියන්නේ අපි අපි ඔකට දඟලලා ගන්නවට වඩා ඔය නොදැනුවත්වම සිද්ධ වීම වඩා වඩා හොඳයි කියන්නත් පුළුවන්. එතකොට ස්වාමීන් වහන්සේ සාමාන්‍ය සිතෙන් මේ අනිසිත සිතට කීය බව දන්නේ නැහැ. හැබැයි මොකක් හරි දෙයක් එක්ස්පීරියන්ස් එකක් විදිහට එනකොට තේරෙනවා ඒක දැන් ඇල්ලෙන්නේ නැහැ කියලා. හරි. හොඳයි හොඳයි. ඒකෙන් තාම පොඩක් අර සම්පජඤ්ඤය සම්පජ ඔතන දැන් කියන අපි අපි නිකන් මෙහෙමයි කියන්න වෙන්නේ. හිතන්න අපේ නිකන් ප්‍රබලව දැනගෙන මේක මම දැනගන්න ඕන කියන වගේ චේතනාපූර්වකව දැනගන්න යාම තුල දැනගැනීමක් සිද්ධ වෙයි හැබැයි ප්‍රබලව පුජ්‍යල භාවයකුත් එක්ක මමත් එක්ක හැබැයි එහෙම නැතුව නිකන් දැනෙනවා දැනෙනවා ලොකුවට මම ඇත්තෙත් නෑ හැබැයි නොදැනෙනවත් නෙමෙයි දැනෙනවා ඒක වඩා හොඳයි ඉතින් අර මේවා නිකන් අර ඉන්ද්‍රිය ධර්මයන්ගේ නිකන් ප්‍රනීත වීමක් සියුම් වීමක් තමයි තියෙන්නේ ඒ නිසා වෙන දේ නිකන් සැහැල්ලුවෙන් වෙන පැත්තට මම නැතිව වැඩේ ලස්සනට වෙන පැත්තට වෙනවා නම් ඒක වඩා හොඳයි එහෙමයි eh, ස්වාමීන් වහන්සේ මම ඒක උදාහරණයක් විදිහට කිව්වොත් මේ දැන් මමද මට තේරුන්නේ නැහැ මම සාමාන්‍ය විදිහට පීස්ෆුල් හිටියා බස් එකේ සින්දුවක් කියන අවස්ථාවක මට සින්දුව හරියට ලස්සනට ඇහුණා හැබැයි මම ඒකට පොඩක්වත් මේ ඇල්ලුන්නේ නැහැ මට දැනෙනවා වෙන්දට සමහරක් වෙලාවට ඉතින් ඒකේ පද හරහා යනවනේ ඉතින් <laughs> ඒ අසර ඒ මොකුත් නැතුව මේ ඒ සින්දු ලස්සනට වෙනම ඇහෙනවා මම වෙනම අහන් ඉන්නවා. මේ ඉතින් මට නිකන් හිතුනේ ඒ වෙලාවේ මෙහෙම සිතක්ද තියෙන්නේ කියලා. මට ටිකක් ගලප ගන්න අමාරු වුණා. හැබැයි මම මේක මේ මගේ කරනෝ කියලා ඇහුවා. තර්ඩ් පාටි එකක් විදිහට බලාගෙන හිටියා. ඔව් කමක් නැහැ. ඉතින් ඒක තමයි. කියන්නේ ඔතන අපේ හිතට දැන් හැකියාවක් පහළ වෙනවා අරමුණක රසය විඳ ගන්න හැබැයි ඒකට උපාදාන කිරීමකින් තොරව. එහෙමයි ස්වාමීන් වහන්සේ. එතකොට නිකන් වෙන්දර කරයි සින්ද්‍රිය අර ඔව්. කියන්නේ මියුසික් එක එහෙමත් හොඳට දැනුණා මම ප්‍රයයි සින්දු වැඩියෙන් අහන්නේ. <laughs> නෑ ඔකේ මම මම නම් දකින්නේ ඉතින් අර ඔය ඇවිල්ලා නිකන් අමතර ලාභ. දැන් ඔය අපි නිකන් හරිම ඩ්‍රයි වෙලා වියලි වෙලා කිසිම දෙයක් කරන්නේ නැතුව හරිම නිකන් අර මුණ බෙරි වෙලා ඉඳීම නෙමෙයි අත්‍තරම මේ ගමනේ තියෙන්නේ. හරි සැහැල්ලුවෙන් සතුටින් ඉන්නවා. දැන් ඉතින් අර මේ උපාදාන වලින් තොරව හැබැයි. උපාදාන වලින් තොරව සැහැල්ලුවකින් සතුටකින් ඉන්නවා. හැබැයි එතනින් අදහස් වෙන්නේ නැහැ මේ මොකක්වත් දැනෙන්නේ නැහැ කියලා. එතනින් අදහස් වෙන්නේ නැහැ නිකන් වියලිලා ගිහිල්ලා කියලා. ඉඳුරන් සම්පූර්ණයෙන්ම අකර්මණ්‍ය වෙලා කියලා. එහෙම එකක් නෙමෙයි. දැන් ඉඳුරන් බොහොම ප්‍රනීතව සැහැල්ලුවෙන් තියෙනවා. සියල්ල දැනෙනවා. ඒවැ රසයක් තියෙනවා රසයක් තේරෙනවා. හැබැයි අර ඒ ඒවා මුල් කරගෙන හිත ගොතන ගෙතිලි ප්‍රපංච වලින් තොරව. එහෙමයි සමහරවිට. හොඳයි. මගේ දෙවෙනි කෙටලුව ස්වාමීන් වහන්සේ දැන් මේ එදිනෙදා ජීවිතයේදීත් මේ ලොකු කාය පස්සද්ධියක් තියෙන වෙලාවල් වල ඒ කියන්නේ ශරීරයේ කොටස් නොදැනීම් ඇති වෙලා තියෙන්න පුළුවන් ද දිගු කාලීනව? ශරීරයේ කොටස් නොදැනී නොදැනී තිබිලා. ඒ උදාහරණයක් විදිහට ස්වාමීන් වහන්සේ දැන් අත් දෙක ගත්තාම අත් දෙක ගැන කිසි අවබෝධයක් නැති වගේ දවස් දෙක තුනක් වගේ වුණත් තියෙන්න පුළුවන්ද? අ ඉතින් මට නම් හිතෙනවා දැන් අර පස්සද්ධිය නිසා වෙන්න බැරිත් නැහැ ඉතින්. ඒ කියන්නේ හිත සැහැල්ලුවෙන් තියෙනවා. කය අරමුණු කරන්න තරම් එයාට ලොකු උවමනාවක් ඇවිල්ලා නැහැ. හත් දෙක පාවිච්චි කරලා එයාගෙන් කරන්න ඕන වැඩ ටික කරනවා හැබැයි. අත දිහා බලාගෙන අත තියනවාද කියලා බලන්න තරම් ගැටලුවක් නැහැ ඉතින්. ඒතර බලන දෙයක්වත් නැහැනේ නේද? ටිකක් එක. ඔව්. එහෙම ස්වාමීන් වහන්සේ මම තව ටිකක් එක විස්තර කළොත් කම්පියුටර් එකක් ඉස්සරහා වැඩ කරනකොට ඉතින් අර අද්දක තියෙනවනේ වැඩ යනවනේ. ඒ ඔක්කොම වෙලා ඒක අද්දක දිහා බලා ඉන්නකොට ඉතින් නිකන් ඔක්කොම අර බ්ලර් වෙලා වගේ යන අවස්ථා තියෙනවා. ඒකම ඉතින් ලොකු කාය පස්සද්ධියක් ඇවිල්ලා ඊට පස්සේ ඉතින් දැන් මේ ඇත්තටම මේකට මොකක්ද උනේ කියලා මම පොඩ්ඩක් ඇස් දෙක වහලා වටයක් ඉතින් අත් දෙක පොඩ්ඩක් එහාට මෙහාට කරලා බලුවාමත් එහෙම අර ලොකු දැනීමක් නැහැ අත් දෙකක් ගැන. හරි. කිසි ගැටලුවක් නැහැ. කිසි ප්‍රශ්නයක් නැහැ. මොකද ඒ කියන්නේ ඕක වුණා තව ඉතින් ගැඹුරින් කියන්න පුළුවන්. ඔතන ඔය තව සූත්‍රයක් එනවා චේතනා සූත්‍රයද මොකද්ද සූත්‍රයක් තියෙනවා මට ඒක දැන් නම මතක නැහැ. ඉතින් ඕකේ අර බුදුරජාන් වහන්සේ දේශනා කරනවා මේ අපේ අවිද්‍යාව මූලික වෙලා තමයි අපිට කය තියෙනවා කියලා හැඟෙන්නේ. ආ මේ ඇවිල්ලා කය මේ ඇවිල්ලා මගේ කය මේක කය කියලා අපි ඒක ඝණයකින් මේ කය උපාදාන වෙලා අහු වෙන්නෙම අවිද්‍යාවක් මුලලා. ඉතින් ඊට පස්සේ කය එයාගේ වැඩ ටික කරගනීවි අපිට නිකන් අර ඒකට ඔළුව දාගෙන මේක කය තියෙනවද කියලා බලාගෙන එහෙම යන්න එහෙම එකක් නැති වෙලා යාවි ඉතින්. ඒක වඩා හොඳයි හැබැයි. එහෙමයි ස්වාමීන් වහන්සේ මම දැන් මේ තීරුම් අරන් තියෙන දේ මම හරියට දන්නේ ස්වාමීන් වහන්සේ මට ක්‍රියා කරගන්න ඕනේ. දැන් අනිශ්චිත සිතක් ඇතිවීම තුළ වැඩිපුර තියෙන්නේ මේ උපේක්ෂාව සහගත ස්වභාවයක්. මේ එතකොට මේ ඉම්ටිනස් වගේ දෙයකට යෑම තුල තියෙන පස්සද්ධිය. නෑ ඕවා හුඟක් වෙලාවට නිකන් එකේම එක එක යුග යුග කියන්නේ නැත්නම් එක එක ටේස්ට් කියන්න පුළුවන්. ඉතින් එක වෙලාවකදී නිකන් උපේක්ෂා පැත්ත බරයි. තව පැත්ත තව වෙලාවකදී එම්ටිනස් පැත්ත බරයි. හිතේ හිස් ගතිය නැත්නම් ඉඩකඩ වැඩි වීමක් කියන දෘෂ්ටි කෝණය අපිට හොඳට වැටහෙනවා. තව වෙලාවක උපේක්ෂා ගතිය අපිට වැටහෙනවා. ඉතින් ඒ වගේ අර එකම දෙයක විවිධ රස තමයි ඉතින් ඔය කතා කරන්නේ අපි. දැන් සාමාන්‍යයෙන් අනිශ්චිත කියන වචනේ අනිශ්චිත කියන වචනේ සාමාන්‍ය අර්ථය එන්නේ අර කිසිවක් ඇසුරු කරන්නේ නැහැ කියන එක. එහෙමයි ස්වාමීන් වහන්සේ. එතකොට ශරීරයේ සහ සිත සියල්ල ඒ කියන්නේ පංච පාදානස්කන්ධම නේද ස්වාමීන් ඔව් ඔව් අනිවාර්යයෙන්ම. එතකොට ස්වාමීන් වහන්සේ මේ ඉන්ටිනස් එක මේ කය තුල දැනීම කියන්නේ ඊට වඩා සුළු සුළු ප්‍රදේශයක්. හ්ම් එහෙම තමයි කියන්නේ. මොකද ඒ කියන්නේ කය empty වීම කියන්නේ එක රූපස්කන්ධයේත් ආධ්‍යාත්මිකයි කියලා සාමාන්‍යයෙන් සලකන ඒ කොටස නිකන් නිදහස් වීමක් නේ. ඒ කොටස නිකන් අහෝසි වෙලා ගිහිල්ලා. ඒක දැන් දැනින්නේ නැහැ ලොකුවට. හැබැයි එළියෙත් ඉතින් තියෙන දේවල් දැනෙන්නේ නැහැ. එහෙමනම් ඉතින් එතකොට සම්පූර්ණයම තව ටිකක් එක පැතිරලා. කියන්නේ ඒ emptiness එක ශුන්‍ය ස්වභාවය නිකන් සෑහෙන පරාසයක පැතිරිච්ච ගතියක් එතකොට තියෙනවා. හැබැයි මෙතනින් අදහස් වෙන්නේ නැහැ මේවා දැනෙන්නේ නැහැ කියලා නිකන් අපි අන්කොන්ෂස් වීමක් සංඥා විරහිත වීමක් නම් නෙමෙයි මෙතෙන්දී බලාපොරොත්තු වෙ යත්තේ. හිත ඒවා තිබුණට අරමුණු කරන්නේ නැහැ කියලා තමයි කියන්න වෙන්නේ. එහෙමයි ස්වාමීන් වහන්සේ මම දැන් මේ කියන්නේ දැන් අද්දක තියෙනවා අද්දකෙන් වැඩක් යනවා ඔක්කොම වෙනවා. ඔව්. හැබැයි අස් දෙක පියාගෙන බලපුවාම ඒක ගැන දැනීම හරි අඩුයි. හරි. එක්කමක් නැහැ. මම පොඩ්ඩක් මේ අත් එක සොලවල බැලුවා ඇස් දෙක පියාගෙන. එතකොට මේ අවකාශයත් එක්ක සෙලවී යෑම මට දැනෙන්නේ දැනෙන්නේ නැහැ. නැහැ. ඒ කියන්නේ බාරට දැනීම හරි හරි වෙනම ඇඟිලි දැනීම ඒ වගේ දේවල් ඒවත් අවශ්‍ය නැහැ. කමක් නැහැ කමක් නැහැ. කිසි ප්‍රශ්නයක් නැහැ. ඒ කියන්නේ දැන් හිත හිත මේ රූපස්කන්ධයට අදාළ ඒ ඕලාරික දේවල් ටික නිකන් එයාට දැන් ඕනේ නැති වෙලා තියෙනවා. එයා කැමති යාගේ පාඩුවේ ඉන්න ඔයාට ඔළුව දාන්න නැතුව. අපි නිකන් අර එයාස්සේ එක්ස්පෙරිමන්ට් කරන්න යනවා. එයාත් එක්ක ඔයා මේක බලාගෙන ඉන්නේ. මට තාම එක්ස්පෙරිමන්ට් කරන්න හිතන එක තමයි වරද මට අපි මේ අර තියෙන තියෙන සුන්දරත්වය අත්දැකගෙන ඉන්නව වෙනකොට අපි ටික ආයෙත් පොඩ්ඩක් ඇඟිල්ල ගහලා බලනවා මොකද්ද තව තියෙන්නේ අර ලොකු සානසන ඕකට කියනවා ඉතින් හොඳට මේ ඒ කියන්නේ මේක ඉතින් අර ගන්න දෙයක් නැති දෙයක තමයි දැන් අපි මේ ආයෙත් තවත් හාරවුස්සල බලන්න මේක තවත් තියෙනවද තවත් තියෙනවද තාමත් දැනනවද කියලා නොදැනෙනවා නම් වඩා හොඳයි කියන්නේ අර මමයාගේ තියෙන ප්‍රබලත්වය නිසාම ආයෙ එක්ස්පෙරිමන්ට් කරන්න හිතනවා. කරන්න හිතනවා ඉතින්. ඔව් නිකන් අර තාම ඒකාතකින් කියන වෙලාවෙ අපිට දැන් තාම අර ෂුවර් මදිනේ. තාම නිකන් මේක ගමන ගැන තාම ස්ථිර බව මදි. ඒ නිසා තාම පොඩ්ඩක් අහනවා, තාම හොයලා බලනවා, හවුස්සලා බලනවා මේකත් නැද්ද, මේකත් නැද්ද, මේ මොකද්ද වෙන්නේ. තාම නිකන් අර තමන්ගේ ප්‍රතිපදාව ගැන තියෙන විශ්වාසය මදි ඉතින්. එහෙමයි සර්. ඒකන ඇත්තටම පැහැදිලිව දැනෙනවා මේ හිටි හිටි ගමන් මේ ලද්දන එක්ස්පීරියන්සස් ගලපා ගන්නත් මට හැකියාවක් නැහැ. නෑ කමන්නේ. දැන් මේ යන ගමනේ ඒක වේවි. ඒ කියන්නේ දැන් අපිට කියන්නේ සුත්තමේ ඥානයෙන් අපේ අත්දැකීම හොඳට නිකන් මේ අර රේන්ෆෝස්මන්ට් එකක් වෙන්න ඕනේ. හොඳට නිකන් අපේ අත්දැකීමයි බුද්ධ වචනයයි හොඳට ගැළපිලා මෙන්න මේකයි දැන් වෙලා තියෙන්නේ. අපි මෙහෙමයි කියලා අර ඒක දැන් ආයි වෙන එතකොට වෙන කෙනෙක්ගේ දිහා බලන්න යන්න දෙයක් නැහැ. කාගෙන්වත් අහන්න දෙයක් නැහැ. තමන්ගේම ප්‍රතිපදාව මුල් කරගෙන තමා තුළම හොඳ විශ්වාසයක් ගොඩනගෙනකම් අපි තව ටිකක් මේ සාකච්ඡා කිරීම, තව පොතපත හැදෑරීම, බුද්ධ වචනයට තව අවධානය යොමු කිරීම කිසි වරදක් නැහැ. මේක හැමම විය යුතුයි. මොකද අපි මේ එක එක්කෙනා ඉන්නේ එක එක පැති වලින්නේ. ඒතකොට අපි අපේ අත්දැකීම මේ බුද්ධ වචනයත් එක්ක ගලපා ගැනීම සෑහෙන අපේ තුල හොඳ විශ්වාසයක් ගොඩනගනවා. ඒක වැරද්දක් නැහැ. ඒකට කාලයක් ගියයි කියලා වැරද්දක් නැහැ. එහෙනම් ස්වාමීන් වහන්සේ දැන් මට ගොඩක් කාලවලට මේ දැනෙනවා මේ දැන් අපි ගොඩක් හිතන්නේ අපි කතා කරන්නේ මේ තණ්හා මාන දිට්ඨිනේ අපේ පිටපස්සෙන් වැඩ කරන්නේ. ඔව්. මේ ඉතින් දැන් මේ ටික ඇත්තටම ධර්මානුකූලව සමහරක් වෙලාවට නිකන් ලොකු ලැජ්ජාවක් බයක් ඇති වෙනවා. මේ මේ මොනවටද මේව කියවන්න යන්නේ සත්වනකර හිටියන ඉවරනේ කියලා වගේ. මේ ඒ වගේ අවස්ථා ඇත්තටම ස්වාමීන් වහන්සේ හරි මේ සමහරක් වෙලාවට ප්‍රශ්නයක් ඇහිම පවා දැන් මහා දෙගිඩියාවක් වගේ හිතන අවස්ථාවක් තියෙනවා. ඒ වගේ වෙලාවට මොකද්ද කරන්න ඕනේ සාරණාංශ? උඩ ප්‍රශ්න අහන්න නැතුව ඉන්න ඕනේ. මට ධර්ම ගැටලු විසඳගන්නත් අපහසු වෙනවා. නෑ ඒක තමයි. ඒකට තියා ආයෙ අහන්න. ඉතින් ඒක තමයි. ඉතින් අපි ඊට අපි තුල විශ්වාසය ගොඩනගෙනකොට හරි මේක මටම විසඳ ගන්න පුළුවන්. හරි එහෙම අර වෙනකොට ඊට පස්සේ ඔක අහන්න දෙයක්වත් නැති වෙනවා. අපි නිකන් විශ්වාසයි. හරි දැන් මේකයි වෙලා තියෙන්නේ. මටම තේරෙනවා. මටම ඔන්න සූත්‍රයක් ඔන්න හම්බ වෙනවා. ඒකෙත් ගාන්ට ඒකම කියලා තියෙනවා. ප්‍රශ්න විසඳුම මටම ලැබෙනවා. ඒ නිසා ඒක ඒ කියන්නේ අර මුලදී තින් එහෙම හිතන්න ඕනේ නෑ මේක අහන්න ගිහිලා මම මාන්නේකින්ද මේ අහන්නේ. ඉතින් එහෙම කරන්න ගියොත් මේක විසඳ ගන්නත් බැහැනේ. එහෙමයි සර්. එතකොට අපේ හිතේ අපි ඩවුට් එකක් එක්කමයි දිගට යන්නේ. ඉතින් එහෙම ඊට වඩා හොඳයි අපි ප්‍රශ්නේ අහලා විසඳ ගන්න එක පොඩ්ඩක් පැහැදිලි කරගන්න එක. ඊට පස්සේ එන්න එන්න හැබැයි ප්‍රශ්න අඩු වේවි. ඒක ඒක නිතරින් සිද්ධ වේවි. ඒක ගැටලුවක් නෑ. මුලදී ප්‍රශ්න ටිකක් තියෙවි. මොකද අපිට කුතුහලයක් තියෙනවා මේ අත්දැකීම නිකන් තාමත් ආදුනිකයි. කවදාවත් ලැබුණු නැති අත්දැකීමක්. තාම පොතත් එක්ක ගලප ගන්න තේරෙන්නේ නැතර ප්‍රශ්න ගොඩක් තියෙනවා. ඒතර ඒක අපි විසඳගමු. ඒක විසඳගමු. ටික ටික එහෙම යනකොට පොඩ පොඩ තව පොතපතත් වගේ පරිශීලනය කරන්න, බණත් අහන්න, භවනාත් කරන්න. එතකොට මේවා ඔක්කොම ගැළපීලා ගන්නට පාර පැහැදිලි වෙන්න ගනිවි. එහෙමයි ස්වාමීන් වහන්සේ පිළිවිම් පින් ධර්මං සර්මනේ. හොඳයි හොඳයි. ඊළඟ දහම් ගැටලුව බුද්ධි රණවීරට ඉදිරිපත් කරන්න පුළුවන්. අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්ස. ඔව්. ස්වාමීන් වහන්ස දැන් ගිහි ජීවිතයක ඉඳගෙන මේ අපි දැන් භාවනා කරන්නේ. එතකොට ස්වාමීන් වහන්ස සාමාන්‍ය මිනිස්සු අර භෞතික පැත්තකට යන කට්ටියක් එක්කනේ අපි ඉන්නේ. එතකොට ස්වාමීන් වහන්සේ දැන් යෝගාවචරයේ මේ සබ්බ ලෝකේ අනබිරත සංඥාව කියන එක වඩනකොට ස්වාමීන් වහන්සේ එතකොට එයාගේ ඒ ක්‍රියාව නිසා එයාගෙන් යැපෙන හරියා වටින්නාට එහෙම අසාධාරණයක් වෙනවා වගේ දෙයක් වෙනවද ස්වාමීන් වහන්සේ? ඒක අසාධාරණයක් නොවෙන්න ඔබ බලාගත්තම හරි. <laughs> <laughs> තේරෙනවා නම් දැන් සමහරක් දේවල් ඔව් වෙන්න පුළුවන්. හිතෙන්නෙම නැහැනේ ස්වාමීන් වහන්සේ. සමහරක් දැන් මගේ ළමයි යන්නේ කොළඹ ස්කූලවලට සමහරක් වෙලාවට ස්වාමීන් වහන්සේ මම පේරන්ට්ස් මීටින් යන්නත් මට ලොකු කැමැත්තක් නැහැ මේ පරිසරේ මට හරි වෙහෙසයි වගේ. ඉතින් බැරි වුණොත් යනවා. ඉතින් අර එහෙම පොඩි පොඩි අඩපාඩුකම් වෙනවා මගෙන්. <laughs> නෑ පස්සේ පස්සේ ඒවා හදාගන්න. <clears throat> කියන්නේ ඉතින් අපිට අපි අකමැති දේවල් කරන්න වෙයි. සමහර ඉතින් අපි අපි රැස්වීමකට යන්න වෙයි. හැබැයි කිසිසේත්ම කැමැති රැස්වීමක් නෙවෙයි. නමුත් ඉතින් ඉවසගෙන ඉන්න වෙනවා. ඉතින් පුළුවන් මට පොඩ්ඩක් හිත දිහා බලාගෙන මේ අවස්ථාව ගැන ගැටුමක් ඇති කරගන්න නැතුව, දේශයක් පහළ කරගන්න නැතුව මේකත් යුතුයකමක් කියලා ඉෂ්ට කරන්න. ඉතින් එහෙම තමයි කරන්න වෙන්නේ. මොකද අපිට කියන්න බෑ මේ. එහෙම පුළුවන් මට සානන්ස මට එහෙම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ ගියා කියලා පිරිස මැද හිටියා කියලා. මට තනියම ඉඳලා ඉන්න පුළුවන්. ඔව්. හැබැයි මං කැමති නැහැ. ඔව් ඒක හරි. ඒක ඒක ඒක කරා එහෙම තමයි තියෙන්නේ. මොනවා කරන්නේ දරුවන් හර ලොකුසාන් ලොකුසාන්සේ නිතර කියන්නේ දරුවන් දරුවන් හඳා කරනෙම් මෙබන්දා කියලා. <laughs> ඒක තමයි තියෙන්නේ. <laughs> තව එක දෙයක් තියෙනවා ස්වාමීන් වහන්ස මට නිතර නිතර අසනීප වෙනවානේ ඔය ලෙඩක් හැදුනම ටිකක් මම සාමාන්‍යයෙන් එහෙම බෙහෙත් එහෙම ගන්නෙත් නැහැ සායන්ස පොඩි කාලේ ඉඳලම එතකොට දැන් මම මේ දවස්වල අර වැඩට යන්න ඕන හින්දා පොඩ්ඩක් පිළිත් එමහලා පස්සත් බියක් ඇති කරගෙන අර හිම් පුරුදු වෙලා හිටියා ස්වාමීන් වහන්සේ හැබැයි මේ සැරේ හැදුන රසනීප <laughs> සෑහෙන අමාරුයි ස්වාමීන් වහන්සේ. හැබැයි මගේ හිත හොඳටම විවේක ස්වභාවයෙන් දිගටම තිබුණා. يعني දිගටම අසනීප තියනවා නම් හොඳයි වගේ හිතන ගානට මට හොඳ විවේක ස්වභාවයක් හිතේ තිබුණා. අර වැඩට යන්න ඕන හින්දා මම අර පුරුදු විදියට පිරිත් අහලා ගන්න බැලුවා ස්වාමීන් වහන්සේ. ඒ හිත යන්නේ නැහැ. ඒ ඊළඟ ලෙවල්ස් වලට එතකොට මේක මට මම කීප සැරයක්ම උත්සාහ කරලා බැලුවා මට මට හොඳ වෙලා වැඩට යන්න ඕනේ හින්දා. ඔව්. ඒ වුණාට ඒ ස්වභාවයේ උපේ මේ හිතේ විවේක ස්වභාවය දිගටම තියෙනවා. කිසිම කරදරයක් නැහැ හිතට ශරීර වේදනාවක් තමයි තියෙන්නේ. එහෙම තමයි තිබුණේ ස්වාමීන් වහන්සේ. ඔව් ඉතින් අපි බලාපොරොත්තු වෙන දේ විදිහටම දේවල් සිද්ධ වෙන්නේ නැහැ ඉතින්. අපි බලනවා ඉතින් කය ඉක්මනට හොඳ කරගන්න ඉතින් එහෙම වෙන්නේ නැහැ. මේකත් ඉතින් අනාත්මයිනේ. මේකත් ඉතින් හේතුප්‍රත්‍යයන් ගොඩක් මත යැපෙනවා. අපේ පාලනයකින් තොරයි. ඉතින් එතකොට ඉතින් අපිට ඒක ඒක ඒ පැත්තෙන් බලන්න ඉතින්. ඒතර මේක මේක ඇවිල්ලා මම කියාගත්තට මගේ කියලා මේක ඇවිල්ලා මට ඕන විදිහට හැසිරෙන කයක් නෙමෙයි ඉතින්. එහෙමයි. ඔව්. හිත හිත නිදසයි. ඔව්. ඒක තමයි. ඒ හින්දා තේරුම් අරගෙන ඇක්සෙප්ට් කරා නම් වඩා හොඳයි. හොඳයි ස්වාමීන් වහන්සේ. හොඳයි. පින් සිද්ධාන් ස්වාමීන් වහන්සේ, තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. හොඳයි, තෙරුවන් සරණයි. කරු ස්වාමීන් වහන්සේ තව පැනවල් දෙකක් ඉදිරිපත් වෙලා තියෙනවා. හරි, අපි ගමු කමක් නැහැ. ආ සන්ධ්‍යා මිනිහාන මහත්මිය නැවත අතෝසවලා තියෙනවා ගැටලුවක් තිබෙනවද? අවසරයි ස්වාමීන් වහන්සේ මේ එතකොට ඔය අනිශ්චිත தത്വයේදී තියෙන්නේ කෙලස් තදංග වශයෙන් ප්‍රහාණයක්ද ඊළඟට ඔය අරහත් මාර්ගඵලයේදී සංකේත වශයෙන් කෙලස් ප්‍රහාණය වීමෙන් සාරිපුත්ත ස්වාමී සූත්‍රයේ කියවෙන පරිදි භව නිරෝධී සංඥා තත්ත්වයක් ඇති වෙනවද ස්වාමීන් වහන්සේ? මට මෙහෙම කියත හැයි මට නිකන් මේකත් ඉතින් අපි තව විමසා බලන එක හොඳයි. අපි තදංග තදංග මට්ටමින් තමයි පටන් ගන්න. මේ තදංග මට්ටම තව තව දියුණු වෙවි, වැඩි දියුණු වෙවි, ප්‍රබල වෙවි යෑම තුල තමයි යම් වෙලාවකදී සමුච්ඡේද ප්‍රහාණයකට මේ යම් යම් මකවානවලදීපත් වෙනවා කියලා හිතා ගන්න වෙන්නේ. පටන් ගන්න බෑ එකපාරටම සමුච්ඡේද මට්ටමකින්, තදංග මට්ටමකින්, විපස්සනාවකින් ඒ නුවණ දියුණුවීම හරහා හිත తాවකාලිකව නිදහස්ව පැවැත්වීමෙන් තමයි පටන් ගන්න වෙන්නේ. ඒ ඒ தත්ත්වය තව තව වැඩි දියුණු වෙන්න වැඩි දියුණු වෙන්න තව තව නුවණ දියුණු වෙලා එතෙන්දී ඔන්න අපිටම සක්කාය දිට්ඨිය විචිකිච්ඡාව සීලබ්බත පරාමාස ඔන්න ගලවලා ගියා. නැති වෙන්නම ගියා. ඊට පස්සේ මේක එන්නේ නැහැ දැන්. එතකොට එයාට ඒක දැන් කියන්න බෑ. එයා ඉන්නේ තදංග නිබ්බුතියක් මේ කියලා. එයා දැන් ඉන්න ඔන්න කියන්න පුළුවන් එක්ක එයා ඵල සමාපත්තියක ඉන්නවා වගේ තමයි කියන්නේ. මොකද එයාට සාක්ෂාත්කරණයක් වෙලා තියෙනවානේ අරවා මේ සමුච්ඡේද වශයෙන්ම ප්‍රහාණය වෙලා තියෙනවා. ඉතින් ඔන්න වගේ අපිට අර පටන් ගන්නවා තදංග මට්ටමකින්. හැබැයි ඉතින් අරහත් ඵල සමාපත්තිය කියන්නේ ඉතින් සම්පූර්ණයෙන්ම ඉතින් සියල්ල ඉවත් වෙලානේ. කිසිම සංයෝජනයක් නැහැනේ සම්පූර්ණයෙන්ම ආශ්‍රවයක් ආශ්‍රවයන් ඡය වෙලා. පැහැදිලි ස්වාමින් වහන්සේ දිරුවන් සරණයි. හොඳයි හොඳයි. ඊළඟ දහම් ගැටලුව ටීලාට ඉදිරිපත් කරන්න පුළුවන්. තේරුවන් සරණයි ස්වාමීන් වහන්සේ මාව ඇහෙනවද? ඔව් ඇහෙනවා. ආයෙත් මයික් එක මියුට් වුණා මෑණියන්ගේ. ස්වාමීන් වහන්සේ මම අර පරියන්කේදී පරියන්කේදී අර මම ස්වාමීන් වහන්සේට කිව්වේ අර අන්තිමට මම එන්නේ දැන් මට හුස්ම දැනෙන්නේ නැහැ මම එන්නේ අර අර අර නිකන් අර මගේ හුස්ම එළියෙන් පේනවා වගේ මුහුද කරලි වගේ තැනක නවතින තැනක එහෙම තැනකනි ස්වාමීන් වහන්සේ දැන් එහෙම තැනට නොගිය දවසට මට තියෙනවා ස්වාමීන් වහන්සේ මම දැන් මට නිකන් බ්ලර්ඩ් වෙලා වගේ. එතකොට මට හිතා ගන්න බෑ මොකද්ද මේක නින්දකුත් නෙමෙයි. ඒක නිකන් ඔක්කොම බ්ලර්ඩ් වෙලා වගේ. ඒ කියන්නේ දැන් මට අතනට හැමදාම යන්න බැරි වුණාම යන්නේ ඔතනට සමහරවිට. මට අර ඉස්සෙල්ලා එක්කෙනා කියපු විදිහට මටත් තියෙනවා ඒ දැන් මේ ඒ අර එක පාදයක් පොළවේ ගෑවිලා නැහැ වගේ. ඒ කියන්නේ පාදේ නැහැ වගේ තමයි දැනෙන්නේ. මං ඉතින් ඉවර වෙලා බලනවා <laughs> ඒක දිහා ඒක කකුල ඇත්තටම බිම ගෑවිලා නැද්ද කියලා. ඒ කියන්නේ ඒකත් ඒකත් මම අත්විඳිනවා ගොඩක් වෙලාවට එතන ඒක අර මට හැම වෙලේම ස්වාමීන් වහන්සේ මේ මේ අර ඒක අර ඒ කියන්නේ මල් පහන් පූජා කරන්න ගියත් මං කයට හිත ගත්ත ගමන්ම මට මේ ඒකෙන් අර ගින්දර විසිනවා වගේ එහෙම තක් තියෙනවා කකුලේ ඒ කකුලම තමයි අර දැනෙන්නේ නැතුව යන සාහනස. ඉතින් මේ ඒකෙදි දැන් දැන් මම අතෙන්ට එන්නේ නැති දවසට අර මුහුදරලි වගේ හුස්ම පේන්නේ නැති වෙලාවට අර බ්ලර්ඩ් වෙලානේ තියෙන්නේ ඒ වෙලාවට මට අර ටිකක් වේසක් වගේ මං ආපහු කයට හිතට ගත්තට ස්වාමීන් වහන්සේ මට හුස්ම බලන්න බෑ වෙලාවට හුස්ම තේරෙන්නේ නැහනේ කලාතුරකින් මේ නෑ නෑ අවශ්‍යත් නෑ නෑ එහෙම ඔව් ඒ කියන්නේ දැන් එතෙන්දී බ්ලර්ඩ් වෙච්ච අවස්ථාවේදී මුද වෙලාවන්ගේ තියෙන වෙලාවේදී එහෙම හිත හිතට බල කළා ආයෙත් අරමුණක් හොයන්න යන්න එපා. ඒ කියන්නේ ඔය බ්ලර් බ්ලර් වෙන මට්ටම කියන්නේ ඒක මට්ටමක්. ඒ කියන්නේ අපිට මෙහෙම හිතන්න. දැන් අපිට ඔන්න තොරතුරු ටික හොඳට පැහැදිලිව පේනවා. අරමුණක් අරමුණක් ගානේ පේනවා. ඒක බල බල ගියා. ඊට පස්සේ අරමුණක වෙනස් වීමක්, විපරිණාමයක්, ඇතිවීමක්, නැතිවීමක් පේනවා. ඒකත් බලමින් ගියා. ඊට පස්සේ ඔක්කොම ඔන්න ටිකක් නිකන් ඔක්කොම මිශ්‍ර වුණා වගේ වුණා, බොඳ වුණා වගේ වුණා. <clears throat> දැන් වෙන් වෙන්ව අඳුර ගන්න බෑ. ඒ වෙන් වෙන්ව අඳුර ගන්න බැරි මට්ටමේදී නිකන් ඔහෙ ඉන්න. හිත වෙන තැනක දාගන්නත් එපා. හිත වෙන තැනකට දාන්නත් එපා. නින්දර නින්දර වට ගන්නත් එපා. ඒ බ්ලර් වෙච්ච, බොඳ වෙච්ච, නිකන් අර මේ එකට නිකන් මිශ්‍ර වෙච්ච නිකන් අර බලන්න එපා වෙච්ච தත්ත්වය තුළ හැබැයි සැහැල්ලුවෙන් බලාගෙන ඉන්න. එච්චරයි තියෙන්නේ. ඔතන තමයි නිබ්බිදා විරාග මට්ටමක එක අවස්ථාවක් නිරූපණය වෙන්නේ. එහෙමයි. එතකොට ඊට පස්සේ කයට හිත ගන්න යන්න ඕනේ. එහෙමත් අවශ්‍ය නැහැ. එහෙම අවශ්‍ය නැහැ. අවශ්‍ය නැහැ. ඔව්. ඒ කියන්නේ අපි අපි අපි බල කළා ආයෙත් අරමුණකට හිත දාන්න අවශ්‍ය නැහැ. දැන් තියෙන්නේ අර නිකන් ඔය පහළ වෙලා තියෙන විරාගී මට්ටම තුල පොඩ්ඩක් සැහැල්ලුවෙන් වාසය කිරීමක් තියෙනවා. ඒ කියන්නේ දැන් ගොඩාක් සෙනගින්න තැනකදී වුණත් මට වාඩි වුණාම මට කයට හිත ගත්තොත් මට එතන ඉන්න පුළුවන් ඒ ඇතුලේ. ඒ කියන්නේ පිටින් ඇහෙන දේවල් මට අදාළ නැතුව මට ඉන්න පුළුවන්. මම ඒක අත්දැකීමකට ගන්නම කරලම යන තැන්වලදී එහෙම කරනවා. එතකොට මට ඒක කරන්නත් පුළුවන් සර්. කමක් නැහැ. කමක් නැහැ. එතකොට දැන් ස්වාමීන් වහන්සේ අතින්ට මම යනකොට අර දැන් ඒ රැලි ගතිය යනකොට මුලින් අර වටේම බලාකුල් වගේ එනකොට මට දැනෙනවා මේ වායෝ ධාතුව කියලා. ඒක වැරදිද? කමක් නැහැ. ඒක හැබැයි හිත හිතා ඉන්න නම් අවශ්‍ය නැහැ. නම් කරන්න යන්න අවශ්‍ය නැහැ. හිත හිත සැහැල්ලුවෙන් ඒකට වෙන්නේ මොකද්ද කියලා බලන්න. ඒ රැළිලැනි නැගීම තුළ තියෙන වෙනස් වීමක්නේ, ඇතිව නැතිව යාමක්නේ තියෙන්නේ. අන්න ඒ ඒ වෙන් තමයි ඒක දැකීම තුළ තමයි නුවණ දියුණු වෙන්නේ. අපි අර ලේබල් එකක් ඇලවීම තුළම නෙමෙයි ඉතින්. එතකොට ස්වාමීන් වහන්සේ තව විනාඩියක් දෙන්න පුළුවන් සක්මනේදී ස්වාමීන් වහන්සේ දැන් මම සක්මන් කරනකොටත් මට ඉතින් අර මුලදී ඒ ඒ ධාතු ගුණ ඒවා හොඳට දැනিলা දැන් දැන් ගොඩක් කල් කරානේ ස්වාමීන් වහන්සේ මම දැන් සක්මනේදී සක්මන පැයක් විතර කරලා හිටගත් හිටගෙන ඇස් දෙක පියාගත්තොත් මට සම්පූර්ණයෙන්ම පේන්නේ මේ අර සුලියක් වගේ එකක් මැද්දට චූටි අංශු ගොඩාක් හතර පැත්තෙන්ම ගලාගෙන යන එකක් පේනවා මට අර මුහුදේ රැලි තත්ති වගේ මේක දිහා බලන් ඉන්න කැමතියි ඒ වුණාට සක්මනක එහෙම හිටගෙන ඉන්න එක වැරදි නේද නෑ නෑ නෑ නෑ එහෙම කියන්න බෑ නෑ එහෙම එහෙම සක්මනේ කමක් නෑ කමක් නෑ එක දවසක් මම ටිකක් එක දවසක් මම ටිකක් වෙලා වැඩිපුර වෙලාවක් ඒක හිටපුවාම මට පේන්න පටන් ගත්තා අර දියසුලිය වගේ එකට අර ගලලා ගලලා ඉවර වෙලා ආපහු ඒක සම්පූර්ණ නිකන් නිකන් බ්ලර්ඩ් වලයා වගේ ඊළඟට මට පේන්න ගත්තා මේ අර පල්ස් එක නාඩි වැටෙන එක ටොක් ටොක් ගාලා ඒක ඇතුළෙන්ම පේන්න පටන් ගත්තා. මට දැන් මේක මට අහන්න නැතු මේක එක දිගට ඉන්න හොඳද මම සක්මනක එහෙම හිටගෙන හිටපුවම හරියද කියලා ඒක දන්නේ නැති නිසා සහනස මම මේකට වැඩියම මේවා කරේ නැහැ. මට හිතගත්ත ගමන් මේක වෙනවා ස්වාමීන් වහන්සේ. ඒකට කමක් නැහැ. කමක් නැහැ. ඒ කියන්නේ සක්මන තුලින් අපි තුල සතිය සම්පජඤ්ඤය හොඳට වැඩුණා. ඒවා හොඳට මෝහත් වුණා. ඒ මහත් වුණාට පස්සේ මේ කයේ කයේ සිද්ධ වෙන මුළු ක්‍රියාකාරීත්වය බොහොම ප්‍රබලව වැටහෙනවා. දැන් නිකන් අර මේ මැෂින් එක ස්ටාර්ට් කරගත්තා වගේ තමයි. දැන් එතකොට අපිට හිටගෙන ඕනම් බලන්නත් පුළුවන්, ඉඳගෙන බලන්නත් පුළුවන්. ඒක වඩා විවේකීව විවේකීව බලන්න පුළුවන්. ඒ හින්දා හිටගෙනත් බලන්න, ඉඳගෙනත් බලන්න කිසි වරදක් නැහැ. වරදක් නැහැ නේද සබිනාස. ඒ කියන්නේ මේ අන්තිම මේ ළඟදිම දවසක මට පරියන්කෙදී අර අර රැලි රැලි එන එකට අමතරව මට මගේ ඇහැ ඉස්සරහින් පේන්න පටන් ගත්තා. මට ඒ වෙලාවේ බය හිතුණු ස්වාමීන් වහන්සේ මේකනම් මම ඒ වෙලාවේ නැවැත්තුවා. මොකද ඇහැ මෙහෙම එළියෙන් පේනකොට මට ඇත්තටම මේ ඇත්තටම මම දන්නේ මම ඒක මගේ මනෝ විකාරයක්ද මට හිතා ගන්න බෑනේ ස්වාමීන් ඒක සංඥාවක් වෙන්න පුළුවන්. ඒක නිකන් සංඥා ඒක නිකන් සංඥාවක් වෙන්න පුළුවන් ඒවා අවශ්‍ය නැහැ. පමණ. ඔව් ඒක ඒවා අවශ්‍ය. පේන පේන දේවල් ඔස්සේ යන්න අවශ්‍ය නැහැ. එහෙනම් දැන් ස්වාමීන් වහන්සේ මගේ මේ ඒක මේ කරගෙන යන විදිහ හරි නේද? ඔව්. යන විදිහ හොඳයි. හොඳයි. හොඳයි. හොඳයි තේරුවන් සරණයි. එහෙනම් ස්වාමීන් වහන්සේ තේරුවන් සරණයි. හොඳයි. සරණයි. ආන්සෙට බොහොම කි. හොඳයි. බන්දුජීව මහත්තයා මොකද දන්නේ අතීතයේ? ස්වාමීන් වහන්සේ තව පොඩි දෙයක් මේ කියන්නේ භාවනා අත්දැකීමේට අදාළව මේ දැන් අපි අනිශ්චිත ස්වභාවයේ ඉන්නකොට සිත ඔහෙ තියෙනවා ඔක්කොම සිතුවිලි ඔහෙ ඇවිල්ලා යන දේවල් තියෙනවා එතකොට මනෝ රූපත් හිටපු ගමන් ඒ එක එක දේවල් මතුවෙනවා යනවා ඉතින් ඒව ගැන අල්ලන්නෙත් නෑ මොකද මේ මතුවෙන දේවල් ඇවිල්ලා යනවා ඒ නිදහසේම තියෙනවා මට එතකොට දැනගන්න ඕන ගන්නේ සමහරක් වෙලාවට මේ වෙන මනෝරූප තුල මිනිස් රූප තියෙනවා. ඒ ඒකත් එක්ක සම්බන්ධ තව එකක් දෙකක් එහෙම යනවා. එතකොට ඕවා අපේ එතකොට දැන් ඕකේ තියෙනවනේ මේ ඔය ආකාරයට දැන් පෙර ආත්මවල තිබුණු දේවල් දකින්න මනෝරූප කියන ඒවා දැන් අපි මේ ආත්මයට සම්බන්ධ දැක්කීම් නෙමෙයි වෙන වෙන දේවල් තමයි එන්නේ නමුත් ඒවා පෙර ආත්ම වලට අදාළ දේවල්ද කොහොමද ඒක අපි වෙන් කරගන්නේ කියලා හරි එතන තමයි ප්‍රශ්නේ තියෙන්නේ කොහොමද කොහොමද අපි දන්නේ අපි කොහොමද දන්නේ මේකයිලා පෙර ආත්මයට අදාළ දෙයක්ද මේකයිලා මගේ ළමා කාලයට අයිති දෙයක්ද ඉතින් ඕවා හොයන්න යන එක තේරුමක් නැහැ ඔක්කොම නිකන් තමයි මම ඒක හොයන්නේ නැහැ නමුත් මට අර මේ මතුවලා යන දේවල් ගැන දැනුවත් ඉන්නකොට නිකන් ආපු අදහසක් නෑ අවශ්‍ය නෑ අවශ්‍ය නෑ නමුත් දැන් අත්තරලා දාන්න ඕවා ආයි ඇඟිලි ගහලා බලන්න දෙයක් නැත හොඳයි